අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ කතමේ අට්ඨ ධම්මා භාවී තබ්බා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියෝ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ ශක්ති ප්‍රමාණය එකින් එක එකින් එක තේරුම් ගනිමින් ඉන්න අවස්ථාවක්. ඒක අපි තේරුම් ගන්නේ මේ ශාසනයේ වැඩි යුතු අංග භාවනා කළ යුතු අංග වශයෙන්. ඇත්තටම මේ සෑම ධර්මයක්ම භාවිත මට්ටමට එන්නේ ඉස්සල්ලා ආශීවන මට්ටම තිබුණොත් පමණයි ඒක භාවනා කරන්න පුළුවන්. ඒ නිසා අපේ ශාසනේ ආසේවේති භාවේති බහුලී කරෝති කියලා යම් ධර්ම කොටාශයක් හොඳ හෝ වේවා නරක වේවා අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ නිකන් සංඥා චිත්ත දිට්ඨි කියන විදිහට හරියට බැහැ ගන්නවා වගේ ඇටුවම් බහින්නා වගේ ආශේවනය කරනවා ඒ කියන්නේ ඉස්සල්ලාම අපි ඇසුරු කරලා බලනවා ඊට පස්සේ ඒක හොඳයි හෝ නැත්නම් Tamanට රුචි නම් හෝ ඊට පස්සේ ඒක භාවිතා කරලා බලනවා ඒ මට්ටමේදී තහවුරු වෙච්ච දේ විතරයි බහුලීගත කරන්නට යන්නේ. නැවත නැවත කරමින් කරමින් ඒක පන්නරේ තියාගන්න. ඉතින් ඒ නිසා මේ ආර්ය ශ්‍රාංග මාර්ගය කියලා කියන්නේ මේ ආදුනිකයෙක්ගේ පටන් ගන්න වැඩක් නෙවෙයි. මේ වෙනකොටත් අත්දකපු මේ කාරණා මේ වෙනකොටත් වරින් වර එකේ ಗುಣ ආනිසංශ තේරුම් ගත්ත කාරණා දැන් ටිකක් වෙලා අරගෙන භාවිතා කරලා බලන්න. වඩනවා කියලා මේකට කියන්නේ. ඒ වැඩිවීමට ඉස්සලාට ආශේවන මට්ටම අපි මෙතෙන්දී සාකච්ඡා කරන්න. ඒ නිසා ආදුනික ඉස්ලාම් භාවනාවට ආපු කෙනෙකුට මේක නිකන් ගැඹුරකින් පටන් ගත්තා වගේ ස්වරූපයක් තේරෙන්නක් තියෙනවා. ක්‍රමික අනුපූර්ව ඉදිරිපත් කරන ඉදිරිපත් කිරීම පැත්තෙන් බලනකොට නමුත් තේරුම් ගන්න උත්සාහ කළොත් මේ ධර්ම කොටස අපි සම්පූර්ණයෙන්ම නොදන්න කොටස නෙවෙයි ඒ නිසා අපි මේ වෙනකොට ජීවිතේ කොතනකදී හරි යම් ප්‍රමාණයකට ඇසුරු කරලා තියෙනවා. අන්නේ ඇසුරු කරපු ධර්මයට හිත යොදලා අන්නේ ඇසුරු කරපු ධර්මය ඇත්තටම භාවත භාවිතා කළ යුතු වැඩි යුතු ධර්මයක්ද කියන එක යෝන්සෝ මනස්කාරය අයෝන්සෝ මනස්කාර කියන දෙකට වැටුනොත් ඕනම කෙනෙකුට යෝන්සෝ මනස්කාරට වැටුනොත් ක්‍රමසාවිදි තියෙනවා. අයෝනිසෝමනසිකාට වැටුනොත් කවදාකවත් ක්‍රමසාවිදි බැලීමක් වෙන්නේ නැහැ. යායක නෑ කියන්න බෑ කියන්න කම්මැලි වෙන්න පත්ත ගන්න. මොකද අර ඇසුරු කරත් අඳුනන්නේ. ඒක නිකන් අර මෙනික් ගලේ පය වැදුනට කනා ඇහිදලා ගනීද කියලා කියනවා. ඒ මනුස්සයාට කනාට පේන්නේ. ඒ නිසා අනික් ගලකට වැඩිය හයියෙන් වැදිච්ච නිසා ඒ ගලට බැනලා යනවා යනවා. ඇස් තියෙන මනුස්සයා තමයි නිකමට හරි හිතන්නේ මේක මොකද්දෝ තියෙනවා බරක් තියෙනවා වර්ණයක් තියෙනවා දිෂ්ණයක් තියෙනවා කියලා අහුලා ගන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපිත් මේ සංසාරේ යනකොට මේක ධර්මයක්වත් අමෝනේ නැති ආධුනික කෙනෙක් නෙවෙයි. එනමුත් ඒක ගුණයක් වටිනාකමක් පෙරදක්මක් ඉදිරියට තල්ලුවක් සුබ ලකුණක් කියලා අඳුර ගන්නවා කියන එක අපි එක එක්කනාගේ වෙනස. ඒක සම්පූර්ණයෙන් අහඹයක්. කොච්චර මේක ඇඟේ හැප්පුණත් ඒක අවුලක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට අපි මේ දිට්ඨියට සම්බන්ධ කොටසක් මේ අද සාකච්ඡා කරන්න කලේ මෙතෙක් වෙලා. එවැනි දිට්ඨියක් හදාගත්තා මේක මෙන්න මේකයි මේ ශාසනය අහුලාගත යුතු කොටස. ඊයේ මතක් කරපේක කෙටියෙන් මතක් කරන මේ යමක් හටගත්ත දෙයක් ඉවර වෙන හැටි බලන්න ඕනේ. හට ගැනීම හේතුඵල අනුව සිද්ධ වෙනවා. ඉතින් ඒකේ මංගල කාරණාවට මුසුප්පු වෙන්නේ නැතුව ඔය කොයි එකත් හට ගන්න කොයි එකත් විපරිණාමයකට ලක් කළ නැතිලා යනවා. සිංහ සාමාන්‍ය සිංහලෙන් කියනවා හට ගන්න එක නෙවෙයි නැති වෙන්නේ. නැති වෙනකොට ඔක වෙන එකක් බවට පෙරිලා ඉවරයි. ඒක දකින්න බැරි අපට මේ හට ගන්න එකට තියෙන කෑදරකම සහ නිත්‍ය සංඥාව නිසා ඒ දේ විපරිණාමයේ දැකීම අපිට පේන දුකක් වශයෙන් නැත්තම් ඊතු පැතු දෙය නොලැබීමක් විදිහට නමුත් මේක වෙනස් වෙනවා වෙනස්ලා අවසාන නැති වෙලාම යනවා. ආන්නේ පැත්ත බලන්න ගියොත් අපි ඒකට කියනවා මේ සාසනයේ Nirodhe දැකීම කියලා, ක්ෂය වීම දැකීම කියලා, වැය වීම දැකීම කියලා වස්තමෙන් උත්සග පරිණාමී තීල දෙමීම අතහැර දැමීම දැක්කයි. ඒක දැක්කනම් ඒකට බය නැතුව ඒකට මුණ දුන්නා නම් එයාට ඒක දකින්න අවශ්‍ය කරන ක්‍රම සහ විදි කොච්චරද හම්බ වෙනවා. එහෙම නැත්නම් කියනවා සම්මා දිට්ඨිය හරි ගියා නම් සම්මා සංකප්ප කියන එක ඒ පුද්ගලයාගේ ආකල්ප සම්පත්‍ය සංකල්ප සංකත්‍ය සම්පත්‍ය දියුණුව. එයාට කෙනෙක් අන්න එහෙම කෙනෙකුට විතරයි එහෙම නැත්නම් මේ ආකල්ප සම්පත්‍ය වෙනසක් ඇති වෙච්ච කෙනෙකුට විතරයි මේ සම්මා වාචා කියන මේ පුලුල් වචනේ හික්මීම කරන්න ඕනේ අනික් කටේ ඉතින් කටට ඉබ්බ දාලා තමයි කරන්න වෙන්නේ. ඒ දැම්මත් ඇති වැඩක් නැහැ. මොකද ඒක අවබෝධයෙන් නෙවෙයි කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ කටට මොහොර දැම්මත් ප්ලාස්ටර් ගැහුවත් ඉබ්බෝ දැම්මත් ඒ කතා නොකර ඉඳීම මේ කියන දිට්ඨියකින් මේ කියන විදිහට සංකල්පකින් පරිලාප කතාවක් නෙමෙයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ දිට්ඨි සංකප්ප හරි ගියා නම් ස්වභාවයෙන්ම යා මුනි කියන නමට ගැළපෙන ස්වරූපයක් තියෙනවා. මුනි කියන්නේ මියුට් කතා කරන්නේ නැහැ. ඉතින් ඒක මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැති කෙනාට කියන්නේ සමාජශීලී නැහැ. කිසිම මූණේ කිසි ඔපයක් නැහැ. බුම්මගෙන ඉන්නා වගේ තමයි පේන්නේ. නමුත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය යනකොට පේනවා එතෙන් එනකොට අපි සම්මාදිට්ඨි සම්මාසංකප්ප වලින් පෙරිලා එයා දන්නවා කතා කරන වචනකින් වෙන්න තියෙන හානිය වැඩි කතා නොකරනට වැඩිය එහෙම නොවන දේකුත් තියෙනවා සද්ධර්මයේ සද්ධර්මයේ කතා කරනකොට බුදුජානක සඳහන් කරලා තියෙන්නේ සම්නිපතිතානා වෝ භික්කවේ ද්වයංකරණීයං ධම්මීවා කතා අරියවතුනි බහ. එකතු වෙච්ච සංඝයාට කළ යුතු දෙකක් තියෙනවා මාන එකක් කරනවා නම් ධම්ම කතාවක් කරපන් නැත්නම් කරබන හිටපන්. නැත්නම් අරියවතුනි බහ. ඉතින් ඒක මේ අර ditthi සහ සංකප්ප හැදිච්ච නැති කෙනාට හරීම බරයි. ඒ බය මේ කතා කරන්නම දෙන්නෙම නැති වැඩමුළුවකට ගිහිල්ලා දවස් 10ක් කතා නොකර කෙනෙකුට එදායින් පස්සේ මුළු ජීවිතේටම කතා කරගන්න බැරුව ගියා. ඒ ඒ කතා කිරීමේ අංශේ සම්පූර්ණයෙන්ම නැතිලා ගිහිල්ලා. ඒ තරම්ම කතා කරගෙන ඉඳලා එක පාට කතා නොකර හිටපුවා දරන්න අමාරුයි. ඉතින් ඒක නිසා ඒක තේරුම් ගන්න ඕනේ ඉතින් දෙන්න ඒ විරමණය කරන්න අර මනස හැදිලා තියෙනවා. ඊට පස්සේ තමයි කර්මාන්තය පිළිබඳව තමන් දවසකට කරන කියන දේවල් පිළිබඳව කරන්නේ ප්‍රයෝජනෙයි සලකලාද එනතම් කරන්නම් වාලේද සුඛෝපභෝගීත්වයේද පාරිභෝගිකත්වයේද මොනවද මේකෙන් දෙන ආදර්ශය කියලා තේරෙන්නේ අර පෙරිලා આવොත් තමයි සම්මාදිට්ඨි සම්මා සංකප්ප. එහෙම කෙනාට විතරයි තේරෙන්නේ මේට වඩා හරි ලේසි නිහතමානී ජීවිතේ. මේට හරිම ලේසි අර්බිදුනසොන් දායක ජීවිතේ. ඊට හරිම ලේසි හදා බෙදා ගන්න ජීවිතේ. මේ තමන්ගේ තමන්ගේ කුට්ටිය කඩාගෙන තමන්ගේ තමන් බැංකු ගිණුම තර කරගෙන දඟලන දැඟලිල්ල නිසා මේ ආර්ථිකය විෂමාකාරෝ බෙදී යෑම නිසා විශාල ප්‍රශ්න ඇති වෙනවා. ජාතික නෙවෙයි පෞල් මට්ටමේ නෙවෙයි ජාත්‍යන්තර ප්‍රශ්න තියෙනවා. හදන්නම බෑ. මොකද සල්ලි කියන්නේම කුණුහරුපය. ඒ කුණුහරුපේට අත තිබ්බ ගමන් කෙල්ලේසේ සාමිසකමනක්වත් වෙන්නේ. ඒ ඒකට යා ආජීවයේ පැත්තෙන් හරියට නරක වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඊටමින්ට වැඩිය හොඳයි නිකන් හදා බෙදාගෙන එහෙම නැත්නම් ආරපිරමසුම් භාව කියලා කියන්නේ සර්වචනාංශයේගේ දේතන හැටියට බලනවා ප්‍රයෝජනේ සලකලා දේවල් පාවිච්චි කරන මිසක මේ ගොඩ ගහගෙන ආඩම්බරයට අරට වැඩිය මට ලොකුයි කියන මට්ටමට නොවෙන මේ යෝග ජීවිතයේදී ඉන්නේ අපි කවුරු හරි දෙන දයක් බොහොම ප්‍රවේශමෙන් බලඳලා ඒකට ගැළපෙන විදිහට මනක් භාවනාවක් කරගෙන ඉන්නවනම් ඒක හරි වටිනවා. ඒක එතකොට අර දීප කෙනාට පින් සිද්ධ වෙනවා. ගන්න කෙනාට පින් සිද්ධ වෙනවා. කාල ආඩම්බර වෙන්න නෙවෙයි කන්නේ. කෑවොත් රේල් පාරේ යකඩ කෑවාගේ මේ අපිටත් වැඩි අහිංසක මිනිස්සු මේ දෙන්නේ. දීලා පෙන්කලින් දෙපා නේව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය. මේව කාලා පෙන්කලින්න බෑ. කෙලියොත් අපායේ අඩියම දත්තුටුළු යන. ලේසි ස්කෝලර්ෂිප් එකක් හම්බුණා. මේ සංගදෙය වරදොල පාවිච්චි කරුවොත් අපායේ අඩියටමයි යන්නේ. ඉතින් ඒක හදාගත්තොත් අපි හිතුවොත් එහෙම නෙවෙයි අපි මේ කෑම කන්නේ බඩගින්නට මිසක් ආ. දෙල්ලම් කරන්න නෙවෙයි ඇඳුම් අඳින්න මේ මහාන් තත්ත්වකම් පෙන්වන්නට හරි ලිංගික දේවල් පෙන්වන්නට නෙවෙයි විලිවහ ගන්නය. සීනාසනයක් පාවිච්චි කරන්නේ වැයි වැති අවුවැසි වලින් පීඩාවෙන් නැතුව මැසි මතුරුන්ගෙන් පීඩාන විසින් පිණිස මිස මේ ගුණ නිර්මාණ කරන්න නෙවෙයි කියලා මේක දැනගත්තා නම් ඒකට හම්බෙන ලාභයක් තියෙනවා. එහෙම නැත්නම් බෙහෙත් පිළිකරක් පාවිච්චි කරනවා පාවිච්චි කරන්නේ ලෙඩේ දැනගෙන. අද හැදිලා තියෙන හැම ලෙඩක්ම බෙහෙතෙන් හටගත්ත ලෙඩ. ප්‍රමාණය දන්නේ නැතුව බෙහෙත් කිරීම නිසා බේසජ්‍ය සමුට්ඨිත රෝග තියෙනවා. මොකාටවත් අල්ලන්න බෙහෙත් පාවිච්චි කරන්නේ නැති මනසට පොඩි ලෙඩ ටිකක් එනවා. ඒක ලෙඩේ නම කියයි ඉවරයි. දැන් තියෙන ලෙඩ වල නම කියන්න බෑ මොකද ඒක සලස්මක් යන්නේ. මොන බෙහෙත බෙව්වත් පපුගඩුව සවුත් වෙනවා, අක්මාව සවුත් වෙනවා. මොකද ඒකට බහිනවා බෙහෙතේ තියෙන විස ටිකක්. ඉන්ති කාලයක් බිබී ඉනකොට දන්නේ නැති ලෙඩ. ඉතින් එහෙම නැතුව මේක හරියට පාවිච්චි කරන දන්නවා අපි දන්නවා ආජීවය දන්නවා සීචීවර පින්නපාත තේනාසන ගිලම්පත කියන හතර ඇඳුම් කෑම ගෙවල් දොරවල් බෙහෙත් පිළිකල මෙන්න මේ හතරේ යම් අරබිට මැසුම් දායක ගතියක් ප්‍රයෝජන සලකලා වැඩ කරන ගතියක් හදා බෙදා ගන්න ගතිය සම්මා අපි කියන්නේ සාංගික කියලා අන්න ඒ ගතිය තියෙනවනම් ඒක නට පුදුමාකාර ශරීරයේ දවස පුරා පවතින ශක්තියක් එනවා ඒක නිසා සදාචල යන්ත්‍රයක් වගේ. ඒක පාරට දුවගෙන ගිහිල්ලා ආය හති අරිනවා නිදම් ඒ මොකොත් නැහැ. කොහේ කරගෙන කරගෙන කරගෙන යන්න පුළුවන්. ඒ නිසා සම්මා ආජීවයේ තියෙන කෙනාට විතරයි සම්මා වායාමයේ එන්නේ. ඒක සර්වචනාංශේ ආර්ය වංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙනවා. ඒ ඉතරි ඉතර චීවර ආර්ය මහාර්ය වංශය, ඉතරි ඉතර පින්නපාත මහාර්ය වංශය, ඉතරි ඉතර සීනාසන මහාර්ය වංශයේ තියෙනවනම් ඒකේන උතුරු කුරු දිවයිනේ හිටියත් දකුණු කුරු දිවයිනේ හිටියත් නැගෙනහිර හිටියත් පස්නාහිර හිටියත් කවදාකවත් කුසලයට තියෙන අධි කුසලයට තියෙන කැමැත්ත නැති වෙන්නේ මේ අරතිය කියන චෛසිකයට යට වෙන්නේ ඉතින් අරතිය කියන චෛසිකය මාර්ගයේ දෙවෙනි සේනාව කාමාතේ පටමාතේන ဒ ුතිය ආරති උච්චති. ආරති කියලා කියන්නේ ඉරියක් අමාරුයි තේරුම් කරලා දෙන්න බෞද්ධයාට මේ බරපතල අධි කුසලයේ තිබීදී ලාමක කුසලයට කැමති වෙන්නේ. තමන්ට කරන්න පුළුවන් උපරිම කුසලයේ තියෙද්දී අධි කුසලයේ තියෙද්දී ඒ වෙනුවට ලාමක කුසලයේ කරනවා. ඒක කියනවා අධි කුසලයට කම්මැලි වීම කියලා. අද මුළු බුද්ධ ආගමම ලංකාවේ මේ පිළිකාවෙන් යට වෙලා ඉවරයි. කළ හැකි හොඳ දේ තියේදී ලාමක දේවල් කර කර උඩක් පැන පැන කෑගා. ඉතින් ඒකට හේතුව ආජීවයේ වැරදි. ආජීවයේ හදනකොට යා බලලා කළ හැකි උපරිම අධි කුසලයට ප්‍රධාන තැන දෙනවා. ප්‍රධාන තැන දීලා අනික්කෝ කෙරෙන්න ගන්නවා. දැන් එහෙම නෙවෙයි කරන්නේ. කරන්න පුළුවන් උපරිම කුසලයේ පැත්තක තියේදී මේ රට්ටු කරන දේවල් අනික් ආගම් වල කරන දේවල් මේ චාරිත්‍ර වාරිත්‍ර වගේක් ඉදරයින් තියන්නේ මමත් පිංකම් කියලා කියාගෙන මොකද්ද ගමනක් යන මේ වඩා හොඳ තිබියදී හොඳයි බැඳෙනවා මේක අධි කුසලයට කම්මැලි වීම කියලා කියන්නේ මේක වෑයමක් තියෙනවා හැබැයි ලාමකයි කාටත් කළ හැකි දේ කරනවා අර අධි කුසලයේ කරන්නේ ඒ නිසා යම් වෙලාවක ආජීවය සකස් කරගත්තා නම් තමන් මොන දේ කරන්නත් ඉස්සලා හොඳට කල්පනා කරලා බලනවා මේ ලැබිච්ච දුර්ලභ බුද්ධෝත්පාද කාලේ මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තියේ මේ ලැබිච්ච සද්ධර්ම ශ්‍රවණේ සත්පුරුෂ ආශ්‍රේ පැවිද්දේ මවන්නේක් මොකද්ද කරන්න ඕනේ අදිසි වෙන්න යන්නේ මේ කල්පනා කරලා බලලා හොඳම කුසලයට අති කුසලයේ දානකටන් අදි සීල ශික්ෂා අදි චිත්ත ශික්ෂා අදි පඤ්ඤා ශික්ෂා කියලා එකට යනවා. අද දිහා බැලුවොත් ඔක්කොමලා නෑ මේ බුද්ධ ශාසනේ නිවන් දකින්න බෑ අපි මෛත්‍රී බුද්ධ ශාසනයට යන් කියලා වර්ණ කරගෙන තියෙනවා. මුළු මේ ආයුධයම මුවාත මොට්ට කරගෙන ආයුධය තියෙනවා. ඉතින් කොටන්න කොටන්න හමස් වෙනවා. ඉතින් ඒකට ඒ ඒ කලයක උපරිමයේ කුසලදී ලාම කුසලට බැඳෙන එකට ඒක බේත් නැහැ. කීයදාගේ මෝඩයි, තකතිරුයි, ඔලොමොලයි, බුබ්බඩයි, කම්මැලි ඒක දිහා ඕනම කෙනෙකුට තව කෙනෙක් දිහා බලනකොට පේනවා මේ වෙලාවේ මෙයාට මේට වැඩිය හොඳ වැඩක් කරන්න පුළුවන්. අපි ඒක හිතන්නේ නැහැ නම්බුගේ වැඩවලට අගින් ගහන්න එන්න එපා. මයි වැඩේ මං කරගෙන යනවා. අපි නෑ අපි සංඝයා වහන්සේ එක තියලා කවුරු හරි ලාමක වැඩක් කළොත් කියලා දෙන ඕක නෙවෙයි. මෙන්න මේක කළ හැකි. අන්න ඒකට ඕනේ වෑයම ගහලා බැලලා ගන්න බෑ. අජිනමොටෝ කාලා. එහෙම නැත්නම් විටමින් බීලා. එහෙම නැත්නම් මේ එක එක දේවල් බීලා ගන්න එක නෙවෙයි. පරිභෝගේ. චීවර පරිභෝගේ, පින්නපාත පරිභෝගේ, සීනාසන පරිභෝගේ කියන ආජීවය සකස් කර ගන්නකොට කවදාකවත් මේ වටිනාක්ෂණ සම්පත්තිය ලාමක දෙයකට ආයෝජනය කරන්නේ නැහැ. මොකද හම්බ වෙන්නේ මේක අපිට. මේ අද හම්බෙලා තියෙන මේ බිම මේ අවස්ථා හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේකෙදී ලාමක වැඩ කර කර හිටියොත් අපිට ලොකු chance අපවත් වෙන්න ඉස්සලා කියපු අන්තිම බණේ ඒක අපිට වාර්තාගත කරන්න බැරි වුණා. වෙළඳ පොලේජි තමන්ගේ අවශ්‍ය වෙළඳාම කරගන්න නැතුව වෙළඳවල පහුවෙලා පශ්චාත්තාප වෙන වෙළඳ පිරිසක් වෙන්න එපයි කිව්වා මේ කට්ටිය. හම්බෙච්ච වෙලාවේදී වැඩි කර ගන්න නැතුව වෙනදකොට පවුනට අදී අපරාධය අතින්දි මේ බටරි විකුණ ගත්තා නම් හොඳයිනේ. ලාභයක් ලබා ගන්න පුළුවන් වුණානේ කියලා වෙළඳවල පහ වුණාට පස්සේ පශ්චාත්තාප වෙන පිරිසක් වෙන්න එපා. ඒකට කාටවත් කියනකම් ඉන්නත් එපා. අන්න ඒ සඳහා අවශ්‍ය කරන වෑයම දිහා බලනකොට මේ භාවනාවේදී Taman ළඟා කරගත යුතු ඒ ශාන්ති පදය ලබා ගැනීම පසෙක තබා මේ নানা ප්‍රකාර දේවල් කරන එක දිහා බලනකොට පේන්න තියෙන්නේ නිකන් මීචිකල පැත්තෙන් අපිට කියන්න පුළුවන් මේ භාවනා කිරීමේදී සක්මන අමතක කිරීම කියලා කියතයි. මේ විරිය චෛසිකයත් එක්ක බොහොම සම්බන්ධයක් තියෙනවා. භාවනා මධ්‍යස්ථාන කොච්චර අඩුවෙන්ද සක්මන් කරන්නේ. ඉඳගෙන භාවනා කරනවා. හරියන එකයි. ටික දවසක් ගිය ගමන් ඔන්න ආහාර දිරවට නැතුව යනවා, නිින්ද යන්නේ නැතුව යනවා, අතන ලෙඩක් වෙනවා, මෙතන ලෙඩක් වෙනවා. දුර ගමනක් යන්න හම්බ වෙන්නේ නැහැ. සක්මනයි පරියංකය දෙකම කරනවා නම් සක්මනේදී හොඳට වීරිය වැඩිනවා. පරියංකේදී සමාධිය වැඩිනවා. ඒතකොට පරියංක වීර්ය සමාධි දෙක සමබර වෙනකොට නිදිමත ගතිය අඩු වෙනවා. ඉතින් ඒක නිසා සර්වචන් වහන්සේගේ තියෙන සාධාරණ උත්තරේ තමයි මේ සම්මා වායාම කියන එකට ආනිසන්ත පහක් දේශනා කළා තියෙනවා සක්මන් භාවනාවේදී. අද්ධානක් කමෝ හෝති පධානක් කම. ඕන දුර ගමනක් යන්න අතරමඟදී වැඩ නැතර කරන්නේ නැතුව බහා තබන්නේ නැතුව දුර ගමනක් යන්න සක්මන පුරුදු කරන්න කියලා කියනවා. සර්වචන්නාංශයේ යම් වෙලාවක වස්පවාරණයෙන් පස්සේ මාස 9ක ගමනක් යනවා නම් ආනන්දහමසෝ බලනකොට ගිහිල්ලා බලනකොට සර්වචන්නාංශයේ ගමන යන්නේ ඉස්සෙල්ලා වෙනදට වැඩි ටිකක් සක්මන් කරලා වෙනදට වැඩි බත් පිඩු දෙක තුනක් බලඳනවා. එතකොට ආනන්දහමසෝ දන්නවා මේ ඇඟ සකස් කරන්නේ දීර්ඝ ගමනකට කියලා. දැන් මෙහෙන් එළියට ගියාට පස්සේ කොහෙන් ආපහු මතුවේද දන්නේ සර්වචනාංශේ 500 600 1000 කන සංඝයත් එක්ක ගමනේ වඩිනවා. චාරිකාව කියලා එකට කියන්නේ ඒ අධධානක්ම දීර්ඝ ගමනකට ඇඟ මේ තකත් කිරීම කරන්නේ මේ සක්මෙන් තමයි. ප්‍රධානක්ම ප්‍රධානයි කියලා කියන්නේ මේ ජීවිතේ නැත්නම් මේ සංසාරේ අමාරුම දේ තමයි මේ ප්‍රතිපදාව. ඒක කරනකොට කී දහහක් නොකර අතාරිනවද කියලා බලන්න. භාවනා කරන්න ඇවිල්ලා වැරදිලා, පෙරදිලා, ගුරුවරු මාරු කර කර, කර්මත්තාන මාරු කර කර, භාවනා මධ්‍යස්ථාන මාරු කරන ඔයී ඇවිදිනවා. මොකද අර අරමුණක් එක දිගට පාත්තගෙන යන්න බෑ. ඒකට කියනවා ප්‍රධාන වීර්යය කියලා. ප්‍රධානය කරන්න බැරි අරමුණ මොකක් හරි විපරිණාමයක් වෙච්ච ගමන් අතට දාලා දුවන. ඒක හරහා දිගට යන්න බෑ. අන්න එවැනි කරාරින දුර නික්ෂේප කරන ගතිය වෙනුවට යමක් ගත්ත දෙයක් කරගෙන ඉකර යන පුළුවන් ගතියට කියනවා පදහණක් අම්මෝ කියලා. ඒක නැති නිසා අපි බෝධිලිම වාගේ ගොදුරට දුවන ගිහිලා ටිකක් කළ ඔළුව හොල් හොල්ලා ඉන්න ඕම කරනවා. ආයෙ ටිකක් කළ බල ආයෙ දුවනවා ආයෙ ඔළුව හොල් හොල්ලා ඉන්න. කැමලියන් යෝගීස් කියලා කියනවා බෝධිලිම වාගේ. භාවනා හරියන වෙලාවෙකදී අරගෙන යන්න ඕනේ ආයෙ රගර් බෝලේ ගත්ත රගර් ක්‍රීඩකයා වගේ නතර කිරුවොත් ගියා. අනිත් වගේ යන්න ඕන වෙලාවට යා ගන්න බැරි අපිට මේ එක දිගට වැඩක් කරගෙන යන්න බැරි. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡanti. අපි කාපු බීපු ලවණ ලෙව කන ඕනම දෙයක් දිරවන්නේ තක්මන් කරුවොත් විතරයි. අද කාලේ විතර කෑමට ගිජු හෝටල් ಜಾති හදාගෙන දවල්ටත් කාලා රැටත් කාලා උදේටත් කාලා අතරමැදට අතුරුපසත් කාලා ඔක්කොමල කැම දාසලා තමයි ඉන්නේ. දැන් මේ වෙලාවේ ගෙදර කී කියනනම් එහෙම වුණ රැට ඌලියම පටන් ගන්න. උද්දට කාලා උද්දට කාම ක්‍රීඩා කරලා ඔන්න බුදියා ගන්න. උදේ එන බලනකොට ආයෙත් ඇඟටම හරි අන්න උදේ කාලා ඔන්න අමුඩේ ගහ ගන්නවා රස්සාවට යන. හැන්දෑවට වෙනකම් කඹුරලා කඹුරලා කඹුරලා වෙලා ඔන්න රැයට උයා ගන්නවා කනවා ආයේ කොළඹ නගරේ රැයට සිරි පුරමෙනි ප්‍රීති සාගරේ ගිහලා ඔන්න කැසිනෝ යනවා බර්ත්ඩේ පාටි යනවා කකා බිබී ඉන්නවා දිරවන්නේ ඒ රෝමාධි රාජ්‍යයේ තියෙන කාලේ ඒ මිසෝ හරි දක්ෂයිලු මේ කෑම හදන්නේ. නිසා කාලා කාලා කාලා ඉවරච්චාන් දැන් බඩ පෙරෙනවනේ. වෙනම දණක් තිනලු වමනේ කරන්න කියලා වමනේ කරලා ඇවිල්ලා ආය කනවා. කැම රසයි දැන් අර කාපු එක කරදරයි. ඉතින් සාමාන්‍ය උගුරට මේ ඇඟිලි දෙක දාලා පල්ලෙහාට තද කරුවොත් වමන යනවා. වමන කරලා ඇවිල්ලා ආය කනවා. උන්න රෝමේ සංස්කෘතිය. අපිට ඉච්චර තමයි. කැමති දිරවන්නේ නැහැ. දිරවන්නේ නැති වෙන අද බලන්න ඇමරිකාව විතරක් ලක්ෂ ටොන් ලක්ෂ කොච්චර දෝ ගාණක් ආහාර දිරවීම සඳහා බඩේ යෑමට ප්‍රතිපාවිච්චි කරන අවුරුද්දකට ජනතාව. කාබුද දිරවන්නේ. මොකද හේතුව කාලා බුදියාගෙන ඉන්නව නැත්තම් ඉඳගෙන ඉන්නව. ලක්මන් කරන්නේ නැහැ. ලක්මන් කරනවා නම් කෑදේ හොඳට දිරවනවා. ඒ වගේම අසි මේ අප්පා බාධෝ හොති අප්පා තංකෝ. ඇඟේ ආබාධ හිටින්නේ නැහැ, මානසික ආබාධ හිටින්නේ නැහැ. සක්මන් කරනවා නම් හොඳට ඒකට කියන්නේ අර්ත් වෙනවා කිය. භූගත වීමක් වෙනවා. පය පොළවේ ඇවිදිනකොට ලෙඩ රෝග ඔක්කොම බහිනවා. දැන් මේකේ එහෙම නෙවෙයිනේ සබත්තු දාගෙන මේ වගේ දිමෙන්ටි දාගෙන ඔක්කොම නිකන් පවුඩර් බබාලානේ ජීවත් වෙන්නේ. ඔළුවේ ගෑවුන කියන අම්බෝ පිස්සු කතා කරනකොට විස බීජ එනවා. ඒ කිට්ටු කරන්න එපා පොළොව අත ගන්න එපයි කියන. ඉතින් කොහෙන් මැරලේනවද දැන් පෙන දාලා මැරලේනවද දවස් දෙක තුනක් ගියාට පස්සේ ඉවරයි. කිසිම ඇඟක හයියක් හතියක් නැහැ. මොකද සක්මන් කරන්නේ. ගිහිල්ලා පොඩ්ඩක් බලන්න අනුරාධපුර වැත්තේ ඔය රුවන්වැලි සෑයම කොට ගහලා තියෙන්නේ කොහොමද කියලා සිංහලයන්. මේ චෛත්‍යයම හදලා තියෙන පිටරටවල වගේ බාල් සේවෙන් නෙවෙයි. මිනිස්සු ඇඟට හයිය හත්ති තියෙනවා. දැන් ඒක නැහැ. ඒක නිසා අවසාන වශයෙන් කියනවා චංකමාදිගතය සමාධි චිරට්ඨිතිකෝ හෝති. සක්මණෙන් යම් සමාධියක් ඇති කරගත්තා නම් ඒක එහෙට මෙහෙට පෙරළුණයි කියලා මුකුත් වෙන්නේ නැහැ. පරියන්කේ ගන්න සමාධිය ඇද්ද කරපු ගමන් නැති වෙනවනේ. වතුර දහ කළා කලී බින්දාගේ. සක්මණේ කියන සමාධිය එහෙම නැහැ. ඒ නිසා මේ සක්මණේ යම් කිසි කෙනෙක් දන්නවනම් හරියටියට පාවිච්චි කරන්ඩ මේ ගමනට භාවනා ගමනට උතුමාකාරත්තලක් වෙනවා. ඉතින් මේ මේ බුද්ධ ජයන්ති පස්සේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි ඔක ඉස්සල්ලාම පණ පොළ ගත්තේ. හැම කුටියටම එළිය සක්මනක් පිට සක්මනක් හදලා අනිතක මේ මේ නිසන්වනේ පරිසරය ගත්තා හරීම මේ වැහිබර පරිසරයක් තියෙන්නේ නිතරම ලෙඩ වෙනවා තෙතබර වැඩි නිසා ඒ නිසා උන්ටට සක්මන් කරන්න ඕනේ দাঁඩිය දාන්න ඕනේ ස්වේදේ පිට වෙන්න ඕනේ එතකොට තමයි වීර්යය ඇති වෙන්නේ ඒ නිසා ඒකට අර සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන දේවල් පෙරලා එන්නත් ඕනේ ඒ වගේම ආජීවය සකස් කර ගන්න ඕනේ ගන්න ආහාර ටික ඇඳුම් පැළඳුම් ඒ ටික මේ අර පිළිබඳුන් දායක වෙන්නේ. ප්‍රයෝජන සලකලා කරන. එතකොට අර දිගට වැඩක් කරගෙන යන්න පුළුවන් ගතිය පුදුම විදියට හැදෙන අපි හිතන්නේ ඒක හැදෙන්න මේ ව්‍යායාම කරන්න ඕනේ විටමින් බොන්න ඕනේ ඔය සේරගෙම ලෙඩ වෙනවා ඔය කිසිම දෙයක් නැහැ ස්වභාවික දෙයක් පුළුවන් නම් පුවක් ගහක් නැගෙන්න මොන්තම ව්‍යායාම මුල් ගහක් හරි ගුවක් ගහක් හරි නගින්න පුළුවන් දැන් ඉන්නේ එක ඊලන්දාරයකට පුළුවන් ද කියලා අහන ගුවක් ගහක් හරි මුල් ගහක් හරි නගින්න ඒකෙක්වත් බෑ එහෙම නැත්නම් වතුරට බහලා පීනන්න ඕනේ එහෙනම් දැන් අස්සය පදින්න ඕනේ ඉබේ නෑනේ සක්මන් කර මේ සරල ක්‍රමේ ලංකාවෙන් නැති වෙච්ච දවසේ ඉඳලා අපේ ඉතිහාසයට මොකද උනේ බලන්න අපි මුළු ලෝකේ හොල්ලගෙන හිටපු જાතියක් මේ වගේ දේවල් නැති වෙච්ච නිසා කියන්න පුළුවන් මේ සම්මා වායාමයේ කියනකොට මේ Taman ළඟ ශක්ති තියානේ ශක්තිය ටික ටික ටික ටික නිකුත් කරන මේ භාවනා ක්‍රමය නැත්නම් ජීවන රටාව සහ වීර්ය චෛසික අතර හරි පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. මේක කොච්චර මේ අත්‍යන්ත සම්බන්ධයක්ද කියනවනම් තව කෙනෙකුට වචන කතා කරලා කියන්න බෑ. එයා දැනගන්න ඕනේ එයාගේ වීර්ය හදාගන්න හැටි. එන එයා දැනගන්න ඕනේ එයාගේ සෞඛ්‍ය සම්පත්ත හදාගන්න හැටි. හැබැයි සරුවචනස ඔක්කොම කියලා තියෙනවා. තතහට වෙන බව දුකට විදාන. නමුත් අපි බුද්ධ ආගම කියලා කිව්වට භාවනා කරනවා කියලා කිව්වට උගාක් කියලාට අංශභාග භාවනා අපි කරන්නේ. වීර්ය සමබර කරන්න දන්නේ. මේ වීර්ය චෛතසිකය අපි ගත්තොත් චෛතසිකයක් වශයෙන් වෙන් කරලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් වැඩියෙන්ම සඳහන් වෙන චෛතසිකයක්. නම පොලක සඳහන්. අපි ඊගාවට ගන්න තියෙන සතිය ඒක අට පොලක සඳහන් වෙන. ඒ කියන්නේ කෙනෙක් මේ අසුතවත් පෘථග්ජනයේ මට්ටමක ඉඳලා නැත්නම් අන්ධ පෘථග්ජනයේ මට්ටමක ඉඳලා සම්මා වායාම කියන තැනට එනකොට මේ වීරිය නම පොලක හැවාරිනවා. අලුත් වෙනවා. පරිණාමයටපත් වෙනවා. ඉතින් නව පොළ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය හතර පොළක සඳහන්. ඊට පස්සේ විරිය 이르දිපාද විරිය ඉන්ද්‍රිය විරිය බල විරිය බොජ්ජංග විරිය මාර්ගංග වාදී. නමුත් අද උගෝදෙනෙක් හිතනවා මේ භාවනා තටමන් නැතුව නගලා නැතුව නිවන් දකින්න පුළුවන් කෙටි ක්‍රම හොයන. quick enlightenment. හදිස්සියෙම ගිහලා ටක් ගාලා නිවන් දකින්න පුළුවන් ක්‍රම. දැන් බැරි නම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා හරි කමන්නේ වැඩි ඇඟ තලා ගන්න නැතුව නිවන් දකින්න ක්‍රම සර්වචන් වහන්සේ සඳහන් කරනවා කිච්චේර මේ අධිගතම් හලන් ධාතු ප්‍රකාශිතු මේක ලේසියෙන් උපයන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒකට අවශ්‍ය වීර්යය අවශ්‍ය ශක්තිය දෙන්න ඕනේ ඒ නිසා සර්වචන් වහන්සේගේ සඳහානේ අර සත්‍විස් බෝධිපාක්ෂික වගේ දුරදි කියන්නේ නැතුව සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු කියලා වීර්ය ධාති තුනක් තියෙනවා. ඒ තුන තේරුම් ගන්නවා කියන එක අපි ඉස්තරම් කරන්න මේ වගේ අහලා තමයි. නැත්නම් සුතමේ ඥානකින් තමයි. හැබැයි යොදනකොට කොතෙක් දක්වා ආරම්භ ධාතු වීර්යද කොතනදීදී මේක නික්කම ධාතුවක් බාටපත් වෙන්නේ ඊට පස්සේ කියලා කොතනදීදී මේක පරක්කම ධාතුවක් බාටපත් වෙන්නේ කියන එක ඒක දැනගන්නවා කියන එක සුත්තමේ ඥාණයෙම කරන්න බෑ. නමුත් සුත්තමේ ඥාණය නැතුව කරන්නත් බැරි නිසා අපි පොඩ්ඩක් ඉගෙන ගනිමු කොහොමද මේ කෙනෙක් ආධ්‍යාත්ම ජීවිතයට බැත්තර පස්සේ නික්කම ධාතු ආරම්භ ධාතු වීර්ය කියලා කියන්නේ එයාට බණක් ඇහෙන්න. සර්වඥ දේශිත ධර්මයක් ඇහෙන්න ඕන. පරතෝ ഘോഷේ ලැබෙන්න ඕන. ලැබුණාට පස්සේ ආ ඔක්කොම මෙතෙක් කල් දන්න දැනුමත් මේ පරතෝ ഘോഷෙන් ලැබුණ දැනුමත් ආවට පස්සේ මෙයාට කරබැලීමේ ආසාවක් පහළ වෙන්න ඕන. මම මේ අහපු ටික මේකෙන් අහලා ඒකෙන් පිට වුණා නෙවෙයි. මේක කරලා බලන්න ඕන කියලා. එහෙම කරබැලීමේ අවශ්‍යතාවයට අපි කියනවා ශ්‍රද්ධාව කියනවා බණ අහන්න තියෙන එක. බණ ඇහුවට පස්සේ කරබැලීමේ ආසාවට කියනවා අකුසල ඡන්දය කියලා. මේක කරලා බලන්න. අන්නේම කරලා බලනකොට යාට තේරෙනවා නම් මෙතෙක්කල් ගිහි ගමනට වැඩිය මේක ටිකක් වෙනස්. එහෙම නැත්නම් මේක ගඟ දිගේ ඉහළට යන්නේ. ඉතින් ඒකට මම දන්නවා මට ඝණයා කෙරෙන් වෙන් වෙන්න වෙනවා, කුලයා කෙරෙන් වෙන් වෙන්න වෙනවා, රුචි අජිකම් වලින් වෙන් වෙනවා, පෞෂත්ව ලක්ෂණ වලින් වෙන් වෙන්න වෙනවා, ජීවන රටාව වෙනස් කරන්න වෙනවා, කර්මාන්ත වෙනස් කරන්න වෙනවා, වචන වෙනස් කරන්න වෙනවා. මම කැමැතිද? මම මේකට කැප කරන්න කැමැතිද? මොනවද අපි කැප කරන්නේ? අපි මේ දෙක හම්බ කරපු දේ. ගේනකොට ගිනාවේ නැගිනකොට ඔක්කොම හෙළුවෙන් ආවේ. මේ ආවට පස්සේ තමයි ඔක්කොම හම්බෙලා තියෙන්නේ. ඒ ඇඳුම් නම් කැප කරන්න යන්න එපා. මේ අදිති වෙන්න එපා. ඒකට මේ අනික්කේ හම්බ කරපු සීරම කැප කරන්න කැමතිද කියලා. අන්නේ මේ ආධාවෙන් හම්බ කරපු අලියතු හරකබාන රත්තරම් මිනිමුතු චිෂ්ඨල චංචල දේපලෙන් අයින් වීමට කියනවා ආරම්භ ධාතු කියලා. ඉතින් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් අපි අඩු ගන්න දවස් 5කට හරි එක කරලා තියෙනවා. මෙහෙම නොකරපු කෙනෙකුට මේ කතාව කියවන ඒගොල්ලන්ට පශ්චාත්තාප වෙනවා. මොකද ඒගොල්ලෝ තාම ඒක බදාගත්ත ගමන් ඉන්න අර කිඹුල මොකද්දෝ බදාගත්තා වගේ. මොහොතකටවත් අතාරින්න කැමති නැහැ. එහෙම කෙනෙකුට නම් කියන්නත් හොඳ නැහැ. මොකද එතකොට අර දිවයට තියෙන පෙත් ඕන වෙනවා ඒගොල්ලන්ට. heart attack. ඉතින් අපේ වදමාදාර පෙට්ටිය නෑ මේ පෙට්ටිය. ඒක නිසා අපි ගිහිගේ අතහැරුව අයට කියනවා ඒකට පොඩි ජොලියක් කරන යඩේ අපිත් කොහොම හරි ආරම්භ ධාතු මට්ටමකට දීලා තියෙන පොඩි ජොලියක් නෙවෙයි මුළු ගමනේ අමාරුම කොටස තමයි මේ ටික. මේ ආරම්භ ධාතු වීර්ය තමයි අමාරුම කොටස. ඒක නිසා කවුද සතුටු වෙන්නේ කාටද පුළුවන් වෙන්නේ අපි මේ වෙනකොටත් අරමුණ ලද වීර්ය ඇති ආරම්භ ධාතු සහිත පුද්ගලයෝ අපි. අපි නිකන් ආවට ගියාට කටින්නේ අපි බුද්ධ පුත්‍රයෝ. බුද්ධ දුයිත්‍රු. අපි මෙතෙක් උපේන ලද සියලුම කැපසරු එහෙම නැත්නම් මනාප වස්තු අපි පොඩ්ඩකට හරි අතහැරලා තියෙනවා. ඕකේ ලක්ෂයක් දුන්නත් කරන්න බැරි වැඩක්. මේක කරලා තියෙනවා. අන්න ඒක ආරම්භ ධාතු වරයෙන් අපි නික්මුණාට පස්සේ නෙක්ඛම්ම ගියාට පස්සේ ඒ ගිහි ගිය තරපමණින් චිත්ත විසුද්ධිය ලැබෙන්නේ නැහැ. අර ආරම්භ ධාතු වීර්යයෙන් ඒ පැත්තට පැන්නට පස්සේ ඒකට එහා පැත්තේ ආරම්භ ධාතුට වීර්ය වෙනස් වීර්යයට වෙනස් වූ වෙන වීර්යක් අවශ්‍යයි. ඒකට කියනවා නික්කම ධාතු වීර්ය කියලා අරමුණකට හිත දාන්න ඕනේ. ලක්ෂයක් අරමුණ තියේදී එමෙතන කාම ඡන්දේදීදී ඒකාග්‍රතාවයට හිත දාන්න ඕනේ. අපේ හිත ඉඳගත්තට පස්සේ ඇස් දෙක වහගත්තට පුදුමාකාර සද්දතෝගයක්, පුදුමාකාර හිතවිලිතෝගයක්, පුදුමාකාර වේදනාතෝගයක්. අරමුණුත් ලක්ෂයක් කෝටියක් තියෙනවා කයට ආවත්. පිම්බීම හැකිරීම තියෙනවා, ආනපාන තියෙනවා, හැප්පෙට තන තේරෙනවා. ශරීරයේ හිමෙන් කූඹි දුවනවා තේරෙනවා, නලියනවා තේරෙන අරමුණු රාශියක් තියෙනවා. අන්න මේ අරමුණු රාශිය තියෙන එකේ එක අරමුණකට එහෙම නැත්නම් අපි මූල කර්මස්ථානයේ වශයෙන් එහෙම නැත්නම් අපේ ආලම්බණයේ වශයෙන් අපි හදිස්සියකට එල්ලෙන දේ වශයෙන් මොකද්ද තෝරගන්නේ කියලා ආවට පස්සේ එතන ඉඳලා යන්නේ නික්කම ධාතු වීර්යයට. තාම කාටවත් භාවනා කරලා හිටියට ඉඳගත්තර පස්සේ කොහෙද හිත තියන්න ඕන කියලා දන්නේ නැත්නම් එයා ඉතින් තාම අර ආරම්භ ධාතු වීර්යය තිබුණාට නික්කම ධාතු වීර්යයට ගිහිල්ලා නැහැ. කොයි වෙලාවක හරි මම ඇවිදිනකොට ඉඳගෙන ඉන්නකොට හිත එහෙම ගියොත් මෙන්න මෙතනයි තියන්න ඕනෑ කියන එක දන්නවනම් සක්මන් කරනකොට හිත පිට ගියොත් මෙන්න මෙතනයි හිත තියන්න ඕනෑ කියලා දන්නවනම් එදෙන්තරේ ගෙදරතර කටයුතු කරනකොට හිත නන්නත්තර වෙනකොට සත්‍යමත් වෙලා මම මෙන්න මෙතනයි හිත තියන්න ඕන කියලා දන්නවනම් එතකොට එයා නික්කම ධාතු වීර්ය ආරම්භ කළා වෙනවා. ඒට නිතරම වඩන්න අරමුණක් තියෙනවා. ඒ සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ සඳහන් කරලා තියෙනවා. ඒ කුරුරට මිනිස්සුયો පාරදී කවුරු හරි දැක්කහම ඇයි හොඳයි යට අහන්නේ මම නම් මේ අට්ටික සංඥාවේ තමයි හිත තියාන්නේ ඔය ඇත්ත කොහෙද කියලා. ඉතින් ආ කිනුනේ කොහොම අට්ටික සංඥාවේ තියෙනවා නැත්නම් ආලෝක සංඥාවේ තියෙනවා නැත්නම් කසිනේක හිත තියෙනවා කියලා ඒ දෙන්න දැකපුවාම හම්බ වෙච්චාම කතා කරගන්නේ අපි හැලහැප්පෙන වෙලාවක මොකේද එල්ලෙන්නේ කියන එක. දැන් අපි හම්බෙච්චා මොනා කතා කරන්නේ? ඇමරිකාවේ ජනාධිපති කවුද කියලායි. මේ දවස්වල පෙට්‍රල් ආපහු ඇවිල්ලා තියෙනවා 10යි. නැත්නම් පෙට්‍රල් ගණන් ගිහිල්ලාද කියලායි. අයවැය මොනවද හම්බෙලා තියෙන්නේ කියලායි. අල්ලපු ගෙදරින් ටෙලිවිෂන් එකේ සයිසි කීද කියලායි. ඉන්සා ඒ නිසාලු හරුවචන්නාන්තේ මේ කුරු රටට බලා වැඩම කරේ සතිපට්ඨාන සූදා දේශනා කරන මොකද ඒගොල්ලෝ හැම වෙලාවෙම බලන්නේ නන්නත්තර වෙන ලෝකේ අරමුණට ගන්නෙ මොකද්ද කියලා. ඉතින් පොඩි කතාවක් තියෙනවා මේ නිකම් නිින්ද යාගෙන නිසා කියන්නේ. බුද්ධ රක්කිත කියලා ගිරවෙක් හිටියලු උපාසිකාරාමයක. ඒකට හොඳට කතා කරන්න පුළුවන්. ඉතින් ඒක එක දවසක් මේ ඒ ආරාමයට යන මකර තොරණේ නාලා ගිහිල්ලා වහලා හිටියලු. වහලා ඉන්න වෙලාවේදී කුරුළු ගොයෙක් ඇවිල්ලා ගහගෙන ගියාලු. ගියේ අරන්නේ උඩිල්ලු. ඉතින් මේක කෑ ගහනවලු මේ කුරුළු ගොයකට ආවිලා නිකම් පියාකුස්සෙකුට ආවිලා. ඉතින් මෙහෙණින් ආන්සලා දැකලා අයියෝ බුද්ධ රක්කිත අරගෙන යනවා කියලා අපුඩි ගහලා කෑ ගහනකොට අර කුරුල්ලා බය වෙලා කුරුළු ගෝයා බය වෙලා මේක බුද්ධ රක්කිත වැටලා තියෙනවා. බුද්ධ රක්කිත ගිරවේ. ඉතින් ආවිලා මේක තෙල් ගහලා තව ලැබවල බුද්ධ රක්කිත උඹට මේ කුරුළු ගෝයා අරගෙන යනකොට මොකද හිතුනේ බය බය හිතුනද කියලා. උකල නෑ නෑ මම දිගටම අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කිය කිය කිව්වා. බුද්ධ රක්කිතත් කලබලයක් වෙච්චාම අට්ටික සංඥාවට හිත දාන්නේ. අපි කියමු මට කියන මොනකට තද වෙච්චාම ඕන්න අනේ අර ගෙදර ඉන්න අම්මට පව්. මොනවා වුණත් නම මතක් කරලා බයි. ඒ මුස්ලිම්වරු ගැහුවොත් මම අල්ලාහ් කියනවා. එහෙනම් කතෝලිකයන්ට ආ ස්වාමි දරුවනේ කියන අපි කියම්මට ඔන්න සිංහලයාගේ අරමුණ. හරි වෙච්ච ගමන් අනේ අර ගෙදර ඉන්න අම්මට පින් පුරවනවා. මේ වෙනුවට කවුරු හරි කලබලයකදී හෝ වාඩි වෙලා ඉනකොට හෝ සක්මන් කරනකොට හෝ හිත පිට ගියාම මෙන්න මෙතනයි දාන්න ඕනේ කියන එක දන්නවනම් එයා සසරණයි සනාතයි. ඒ දේ දන්නේ නැත්නම් අසරණයි අනාතයි. ඒ දේ දන්නේ නැත්නම් බුදුජානහන්සේ අනියමේ ප්‍රශ්නයක් අහනවා. ඒ මනුස්සයයි තිරිසනයි අතර වෙනස මොකක්ද වෙනසක් නැහැ. වෙනසක් නැහැ. ගිහිගෙත් අතහැරලා. තාම දන්නේ භාවනා කරන නూరు සද්දයක් ඇහුනොත් ඒක කරදරකාරී නම් කොහෙන්ද ගියාට පස්සේද සාන්තියක් ලැබෙන්නේ කියලා. කොතෙන්ද ගියාට පස්සේ නිර්මල තැනකට යන්න පුළුවන්. සක්මන් කරනකොට හිත එහෙම ගියොත් කොතෙන්ද පය තියන හිත තියන්න ඕන කියලා දාන්නේ. එහෙම නැත්නම් පිගානක් හොදනකොට වැසිකිලි කැසිලි කරනකොට යනකොට එනකොට කනකොට බොනකොට හිත හැලහැප්පුණොත් කොහෙද හිත තියන්න ඕන කියන එක දන්නේ නැත්නම් එතකොට අපිට කියන්න අමාරුයි තාම නික්කම ධාතු වීර්යයකට ඇවිල්ලා නැහැ. එයාට වඩන්න දෙයක් තේරෙන්නේ නැහැ. හැම පැය 24 හැම වෙලාවකදීම දැනගන්න ඕනේ හිත ඕන තරම් පිට යන්න පුළුවන් පිට ගියොත් කොහෙද තියන්නේ කියලා. ඉතින් මේ ප්‍රශ්නේ විශාලයි. ඒ නිසා කෙටි උත්තරයක් දීගෙන මම ඉස්සරහට යනවා. කොහේ හිත පිට ගියත් ඉන්න ඉරියව්වට හිත ගන්න. ඉඳගෙන ඉන්නකොට කරනකොට ඉඳගෙන ඉන්න ඉරියව්වට හිතගත්තා නම් 100%ක්ම තරණයි සතරණයි සනාතයි. හැබැයි ඒකට අමතර ලාභයක් විදිහට ආනපාන පේන්න පුළුවන්. ඒක අතිරේක ලාභ. ප්‍රීමියම් එකලෙන් පේන්න පුළුවන්. ඉඳගෙන ඉන්න හැටි වැටහෙන්න පුළුවන්. සක්මන් කරනකොට සක්මන් ඉරියව්ව ඉන්නවා කියලා දන්නවා ඉච්චරයි. අපි ආරම්භ ධාතු වීර්ය නෙමෙයි මේ නික්කම ධාතු වීර්ය. ඉතින් වම දකුණ වැටෙන්න පුළුවන්, බෙල්ල අමාරු වැටෙන්න පුළුවන්, කකුල් දෙක දිගේ බලේ යන හැටි පැටෙන්න පුළුවන් ගොඩාක් දේවල් වෙන්න බෑ ඔක්කොම අතිරේකලා. එදින්දා ජීවිතේ කොයි හරි වෙලාවක අපේ හිත රාගෙට නතුණා, මෝහෙට නතුණා නම් අපිට අවශ්‍ය නම් සරණක්, බුදුන් ඕනේ නම් ධර්මය ඕන නම් සංඝයා ඕන නම් ඉරියවට හිත ගන්න. එතකොට බලන්න අපි කොච්චරක් Tamanට මෛත්‍රී කරගන්න, Taman එක කොච්චරක් මිත්‍ර වෙන, Taman එක කොච්චර සුවද වෙන ජීවිතයක්ද ගත කරන්නේ කියලා කොච්චරක් මේ manussත්ත්ව ප්‍රතිලාභයට අපි උදව් කරනවාද කියලා මේ හිත මිත්‍ර වෙනවාද කියලා. ඒක කියනකොට හිතනද මෙහෙම නැත්තම් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ Tamanට වෛර කරගන්න එකනේ. මනුස්සයා කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම්ම Tamanට වෛර කරගන්නේ. එimhe වෛර කරන්නේ නැත්තම් Tamanට Taman ප්‍රිය නම් මොකටද රූපලාවන්‍ය? අපි රූපලාවන්‍ය කරනවා කියන්නේ මේක හරි නෑ. තව මේක දියුණු කරන්න ඕනේ. මේක ලොකු කරන්න ඕනේ. මේක පුංචි කරන්න ඕනේ. මේක හැඩ කරන්න ඕනේ. මේ নানা ආකාර ආලවට්ටමක් නේද ලෝකේ තියෙන්නේ. අංග ලක්කුස වැඩි කරලා දෙන්න මෙන්න මෙච්චරයි. අංග පදංග ටික අඩු කරලා තියෙනවා රබර් කෑලි ඇතුළට දාලා හදලා දෙන්න මෙන්න මෙච්චරයි. ඔය එයාපෝට් එකේ මේ ප්ලේන් එක යන මැගසින් වල කුණු හරප හැම තැනම লীලා තියෙනවා. අර කෑල්ල අඩු නම් අපිට කියන්නේ මෙච්චරක් දෙන්න ඒ කෑල්ල හදලා දෙන්න. ඒ කෑලි හැලුනොත් එහෙම හදිසි ඉවත් ප්ලේන් එක යනකොට එහෙම අලි අවුලක් වෙයි. ඉතින් Tamanට ප්‍රිය කරන කෙනෙකුට මේක දික් කරන්න බලල් කරන්න ඕන කම නැහැ නේ. එනිසා මේ තාක්ෂණය අපි කොහෙද ගෙනියන්නේ කියලා බලන්න. අද මේ පිටරටට ගිහිල්ලා බලන්න අවුරුදු 13 14 වෙනකොට ඒ ගෑනු ළමයි දැන් ලංකාවේ ඇති මට හම්බුනේ නැහැ. පුළුවන් තරම් මේ රූපලාවන්‍ය ඔන්න ගත කරන්නේ. ඒක ඒගොල්ලන්ගේ අයිතිවාසිකම. ඒ අවශ්‍යතාවයකුත් නැහැ. ඒ කරනවා. ඒ කියන්නේ තරම්ම තමන්ගේ ශරීරයට වෛර කරනවා. ඒ යනෝ බලනකොට සරුවචනාංශගේ 80ක් ව්‍යංජන දෙකක් මහා පුරුෂ ලක්ෂණ සහිතව වැඩ ඉනකොට බලන්න නෙළුමක් උඩ වැඩ ඉනකොට නෙළුම මොකද්ද බුදුහාමර මොකද්ද කියලා තේරෙන මොන්නම රූපලාවන්‍යයක්වත් නැහැ. අසන්දි මිත්‍රාව කේමාව උප්පලවන්නාව. එක එකටවත් ගිහිල්ලා පාමසිටිකල් ඉන්ඩස්ට්‍රි වලට ගිහිල්ලා ප්ලාස්ටික් සර්ජරි කරලා නෙවෙයිනේ පිනටනේ ඉතින් ඒක නැති වෙනකොට පුරුද්දනවා ගිහිලා අරෙන් මේ දාන. ඉතින් ඒක නිසා අපට මේ নিকකම ධාතු වීර්ය කරන්න බැරි අපි අපේ ඉන්න ඉරියව්වට ප්‍රේම කරන්න දන්නේ හැබැයි පිරිමිය ගෑණියෙකුට ප්‍රේම කරන්න අම්මා ඒව කියලා දෙන්න ඕනේ නැහැ. කටුගහේ කටුල් කෙරුවා වගේ බොහොම ආසාවට ප්‍රේම කරනවා. ගෑනු පිරිමින් ඉතින් පණ්ඩිතාසි කියනවා. මල් උද්‍යානයක කෙල්ලෙකු කොල්ලෙකු දෙන්න එකට හම්බෙලා ඉන්නකොට දෙන්න බලබලා ඉන්නකොට ගලන කෙලස් ප්‍රමාණය කොච්චරද කියලා හිතන්න පුළුවන්. පිළිපද හිත සහිතව කෙල්ලෙක් සහ කොල්ලෙක් හම්බෙච්ච වෙලාවේ ඒ ගලන කෙලස් ප්‍රමාණය ඒ වෙනුවට යෝගාවචරයේ මතුවෙන කාමච්ඡන්දේ වෙනුවට මේ ආස්වාද ප්‍රසආසිත හිත දාගෙන ඉන්න කොච්චරක් කෙලස් ගන්න ප්‍රමාණය නැතර කරන්න පුළුවන්ද කියන එක. මේකට නික්කම ධාතු මේ මේ වීර්ය කියලා කියනවා. පුළුවන් තරම් බණ දවසට එක චිත්තක්ෂණයක් බේරන්නකො. දෙකක් බේරන්නකො. තුනක් බේරන්නකො. පුළුවන් තරම් බණ එක හුස්මක් අඩු ගන්න ගත කරන්න. දෙකක් තුනක් හතරක් පහක්. ඉතින් බෑ ඒකත් බෑ කියලා කියනවා නම් ඉතින් අබහුවේ කෙනෙක්. ඒ නිසා දවසේ බලන්න ඕන මට කොච්චරක් මේ හුස්ම කීයක් සතියෙන් ගන්න පුළුවන්ද? ඇවිදිනකොට පීවර කීයක් සක්මන් මළුවකම වෙන්න ඕනේ නැහැ. කඩේට යනකොට, නාන්න යනකොට පියවර කීයක් තියන්න පුළුවන්. ඒ වගේම බත් කන වෙලාවේ චිත්තක්ෂණ කීයක් බේර ගන්න. දත්ම දින වෙලාවේ චිත්තක්ෂණ කීයක් බේර ගන්න පුළුවන්. නාන වෙලාවේ කොච්චර පුළුවන්. නිදා ගන්න ගියාට පස්සේ හැතපෙනකොට කොච්චර පුළුවන්ද කියලා බලගත්තොත් තමයි තේරෙන පටන් ගන්නවා කල යුත්තේ මේක නම් ඒක සපයා ගන්න පුළුවන්. ඒක නිසා නික්කම ධාතු වීර්යයේදී අපට ඒක පවත්තගෙන යන්න බැරි අපි මේ කායට කායට තියෙන ආශාව සහ ජීවිතේට තියෙන ආශාව තාමත්ම තද. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ වීර්ය ඉන්ද්‍රිය මට්ටමට හැදුනට පස්සේ එනතන් වීර්ය කරන්න ඕනේ මයි ළඟ තියෙනවා. ඇත්තටම මට කුසලතාවය තියෙනවා. මට තියෙන එක පෙළගසන එක විතරයි කියලා. ඉන්ද්‍රිය මට්ටමට ආවට පස්සේ ඒක දියුණු තියුණු කරන්න ඕනේ නම් සර්වඥාන්සේ සඳහන් කර තිනවා කායේච ජීවිතේච අනපේක්ෂතාව පට්ටපේදී මේ කය ජීවිතය පිළිබඳව මහා ලොකු නිකම් ප්‍රේම කරන්න යන්න එපා. ඒක ප්‍රයෝජනෙ ගත්තට කයට සහ ජීවිතේ තියෙන බය අමතක කරලා බුදුන්ව පුජන්න කියන ජීවිතේ. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා කාට හරි භාවනා කරනකොට නිදි මතක් එනවා, තද කාමයක් එනවා, ද්වේෂයක් එනවා නම් පරියන්කේ ගිය ගමන්ම සීලය ආවර්ජනය කළා මගේ කයත් මගේ ජීවිතයත් බුදුහාමරණ පූජා වේවා කියලා පටන් ගන්නකොට පූජා කළා තියෙනවා. ඊට පස්සේ ඊතර කාමයේ ආවට පස්සේ කියනවා බුදුහාමරොත් එක බේරගන්න මගේ නෙවෙයි මම ලොක්කට පූජා කළා තියෙනවා. එහෙම පූජා කළා නැත්තම් කාමයේ ආපේකන Taman තැවෙනවා. ඒ වීර්ය කරගෙන යනකොට බාධායන එක නෙවෙයි වීර්යයට තියෙන බාධායි වාදා එනකොට ගැලවුම් මාර්ගයක් දේශනා කළ තිනා සරුවචනගේ ශ්‍රී මුක දේශනාවේ 84 ධර්මස්කන්ධේ මොන්නම ප්‍රශ්නයක්වත් අතහැරලා නැහැ. සරුවචන්සේ දේශනා කළ තිනවා සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සත්සමන බ්‍රාහ්මණියා පජාය දේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං මනසා තමහං ජානාමි මේ ලෝකේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ කවුරු හරි යමක් දැක්කානම් දුටුවානම් ඇහුවානම් වින්දානම් හිතුවානම් කල්පනා කරානම් ඒ තේරම මම දන්නේ. දිත්තං සුතං මුතං පත්තං පරියේසිතං මනසා. ඉන්සප්තනසේ මේ භාගෙට ඩිග්‍රී එක සම්පූර්ණ කරගත්ත කෙනෙක් නෙමෙයි සියල්ල දැනගෙන කතා කරන්නේ. ඒ නිසා අපිට තියෙන ප්‍රශ්නේ අපිට කියන්න පුළුවන් නම් මට භාවනා කරනකොට මෙන්න මේක ඇති වෙන්නේ කියලා ප්‍රශ්නේ හරියටම දැනගෙන කියනවල උත්තර බොහොම ලේසි. ඒක වසංගණ්ඩ ගියොත් ඉවරයි කරන්න බෑ. ඒ නිසා නික්කම ධාතු වීර්යයට ගියාට පස්සේ එයා ගන්නව වරක්. මම කොයි වෙලාවෙ හරි පුළු පුළුවන් වෙලාවෙ මෙන්න මේ අරමුණ බහුලීගත කරනවා. බහුලක වැඩි කරනවා. ආනපානේ කරනවා නම් ආනපාන ගන්න වැඩි වෙන විදිහට කටයුතු කරනවා. සක්මනේ පියවර ගන්න වැඩි වෙන කටයුතු කරනවා. දවස පුරාම සතිමත් වෙන ගාන චිත්තක්ෂණ ගාන වැඩි කරන කටයුතු කරනකොට අපි මේ කාම ලෝකයේදී වගේ නේ ගොඩාක් හරස් කැපෙන දේවල් එනවා. එහෙට වදිනවා මෙහෙට වදිනවා ඒ කියන්නේ ගස් පළෑතිරුකටනේ ගල් වවුල වහන්නේ. වගේ හරියට එනවා. හැබැයි එකකටවත් උත්තර නැති නෑ තේරවාද පොතේ හැම එකටම උත්තර තියෙනවා. ඒක නිසා හරියට මට තියෙන මෙන්න මේ ප්‍රශ්න කියලා අහනවා නම් උත්තර තියෙනවා. මේ ප්‍රශ්නේ හැදෙනව ප්‍රශ්නෙට උත්තර ලැබෙනකොට ධහමක තියෙන සජීවී බව බුදුරජාණන්සේ පෙන්වන බව තාම සජීවී විදිහට ධර්මයක් මේකේ තියෙනවා කියලා අර වීර්යයට ඒකට කියන්නේ චිත්ත ශක්තියක් වැඩෙනවා. ඒකට කියනවා අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා කියලා. ඒක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ඔය නික්කම ධාතු වීර්යයේදී. ඒව සමහර වෙලාවට මේ සෙන් බුද්ධ ආගම් වගේ වයිදී සතෝරි කියලා නිවන කල්ැතුව ටික ටික විඳිනවා වගේ සතුටක් ඇති වෙනවා මට වෙන්න නිදිමත වෙනවා මට අද නිදිමත හරහා යන්න පුළුවන් වුණා. මට වෙන්න වේදනාවවිල අතහරිනවා මම අද වේදනාව එහා පැත්තට යනකම් ගියා. මට සද්දයක් කරදර වුණා මට සද්දේ තියෙද්දි මානපණ අල්ල ගන්න පුළුවන් වුණා. මට හිතවිලි ආවනම හිතවිලි තියෙද්දිම මට ආනපණ අල්ලන්න පුළුවන්. අන්න ඒ වගේ දේක් ප්‍රකාශ කරනකොට යාට ඒ ලැබෙන පන්නරය කදාකත් අම්මගෙන් අප්පගෙන් ලැබිච්ච පොතකින් ලැබිච්ච එකක් නෙවෙයි කර පුරුද්දෙන්ම ලැබිච්ච එකක්. ඉතින් අන්න ඒවවා කමඨාන් වார்த்தාව අහගෙන ඉන්නකොට කවුරු වුණත් එක්කෙනෙක් කිව්වොත් හැම කෙනාටම තේරෙනවා මේක උපත්තියම තිබුණු ගුණයක් අපි ගාව. කොච්චර දෙයකින් අවිලා බාධා කරත් අපිට අවශ්‍ය දේ බලන්න පුළුවන්. ඒක නිකන් මොකද මේ හරහට බිත්තියක් වගේ බාධා වෙන්නේ නැහැ. ඇහිදල් තියෙනවා. දැලකීම් වගේකින් බාධා වෙලා තියෙන. එහා පැත්ත බලන එකනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා සතිය වගේ දේවල් වර්ණනකට කියන එහෙම බාධා තියෙද්දි මූල කර්මස්ථානයේ බලන එක බාධා නැතුව කරනවට වඩා හොඳයි කියලා. ඒක ඒ ඒ ඒ අර්ථකථන දෙන්නේ විපස්සනා වෙයි. සමතේදී කියන්නද නැහැ මොනවත් බෑ අරමුණේම තියෙන්න ඕන කියලා. එහෙම වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගිහි ජීවිතය ගත කරනකොට භාවනාවට අපිට එච්චරම සුදුසු පරිසර ලැබෙන්නේ නැහැ. බාධා එනවා. ඒ බාධා තියෙද්දි Tamante යන්න ඕන තැන එල්ලේ අරමුණ ආලම්බණය මෙන්න මේකයි කියලා දැනගෙන ඉන්නවා නම් එයා සසරණයි. සනාතයි. ඒතර බලන්නේ බාධාවල් ගැන අලගිය මුලගිය හොයන්න යන්නේ තමන් බාධා වෙදී සරණ හොයන පිහිට හොයන අරමුණේ පුළුවන් තරම් විස්තර හොයන ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග අලගිය මුලගිය සේරම හොයනකොට අර බාධාවල් ඉබේම අවචාවට ඉබේම ලීන භාවයටපත් වෙනවා ඒක නිසා සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා චක්කුණා රූපං දිස්සා නේව නිමිත්තක් ගායෝති ව්‍යංජන අනු නානු ව්‍යංජනක් ගායෝති තත්වාදි කරන මේ තං අසංගතම් විරන්තං uppajjati පාපකා කුදරා ධම්ම තත් සංවරාය ආපජ්ජති රක්ඛති චක්කුද්‍රය සක්මන් කර කර ඉනකොට ඒක පාට ලස්සන සමනලෙක් යන එහෙම නැත්නම් කුරුල්ලෙක් යන එතන නුදුටු මාර්ගයේ මලක් දකින්න. ඒතර දන්නවා මගේ හිත පයේ නෑ. කාය ප්‍රසාදේ නෙවෙයි චක්කු ප්‍රසාදයට පෑන්න. ඒ වුණත් තාම ගලව ගන්න පුළුවන් මොකද මේ දැකපු අරමුණේ සතාගේ මලේ ව්‍යංජන අනු ව්‍යංජන බලන්න යන්න එපා අංග ප්‍රත්‍යංග ගන්න යන්න එපා ගත්ත ගමන් නූපන්න කුසල් රාශියක් උපදින. ඊ බව දැනගෙන ව්‍යංජන අනු ව්‍යංජන නොබලීමට වීර්යයක් අංග ප්‍රත්‍යංග නොබලීමට වීර්යයක් එයා ගත්තොත් එයාට ආපහු ගෙනල්ලා පයට හිත අරගෙන කාය ප්‍රසාදයට ගන්න පුළුවන්. ඒ නිසා අරමුණු නැති එක නෙමෙයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. අරමුණ පේන්නේ නැති එකක් නෙමෙයි. පේනුණත් තාම ගැලවෙන්න ඉඩක් තියෙනවා. ඒකේ අලගිය මුලගේ හොයන්න ගියොත් විස්තර අනුව්‍යංජන හොයන්න ගියොත් දැනගන්න කෙලස් උපදිනවා. මන අපේ පහළ වෙලා. ඒකට පොහොර දාන්න නැතුව ඒ වෙනුවට ආයශරයක් Taman අර කරගෙන ගිය පීවරට ගන්න පුළුවන් නම් ඉතින් ඒක තමයි මේ ලෝකයේ තියෙන අධ්‍යාපනයේ ශ්‍රේෂ්ඨම අධ්‍යාපනය. නොමග ගියාට පස්සේ නැවත තමන් ආරක්ෂක භූමියට ගෝචර අධ්‍යත්ත භූමියට එන පාර දන්නවනම් සසත් නැයි සනාතයි මරණ චිත්තක්ෂණය පවා සරුවචාන්සේ සඳහන් කරනවා මරණ චිත්තක්ෂණය පවා මේ විදිහට සතිත වඩල කිනාට මරණයේදී හිත කලකොල වුණාට ඊගාව භවය සුගතියක් වෙනවා මොකද අපි ඉනේන කරදර හරහා ජාම බේරගෙන පුරුදු කරලා තියෙනවා. මරණය නම් අත්දකලා නැහැ. නමුත් මරණ තර්ජනය ආපු වෙලාවට පවා ඒක උදව් කරනවා. ඒ නිසා යෝගාවචරයට තේරෙනවා අපි මේ නේන එකත් එක්ක පිටිපස්සේ දුවන්න පටන් අරගත්තොත් මේ ආතපහත නැතුව අසරණයි. ඒක තමයි මායя කියන්නේ. ඒ තමයි කාම ගුණ කියන්නේ. අපිට පුළුවන් දේ හැම පැත්තෙම නිකන් පිටියක් මැද පත්තු කරලා තියෙන පහනක් වගේ එහෙට මෙහෙට එහෙට මෙහෙට උලංග වලට දුවනවා තියෙද්දී පහන කෙලින් හිටින විදියට තියාගෙන ඉන්නවයි කියන එක. එහෙට මෙහෙට වෙන්නේ නැතුව අරස්සුලක් නැතුව ඉන්න වගේ චිත්තක්ෂණයක් ගත්තොත් ඒක මේ ජීවිතේ කළ හැක්කක්. ඒකට කියනවා නික්කම ධාතු වීර්යය කියලා. ඒක අත්දකින්න පුළුවන් කියන්නේ හරස්සුලන් තියෙන තැනකට යන්න ඕන. කියලා බලන චිත්තක්ෂණ කීයක් හුස්ම ගන්න පුළුවන්. මනත හුස්ම තියන්න පුළුවන්. චිත්තක්ෂණ කීයක් වම දකුණ කරන්න පුළුවන්. චිත්තක්ෂණ කීයක් තමන්ගේ ඉරියව්ව ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ කෙලෙස්ම නෙවෙයි අරමුණුම නෙවෙයි කෙලස් වෙන්නේ. ඒකට භාවිත මනසක් ඇති එක්කනට මම එදා මතක් කරා වගේ අතේ වනේ තුවාලයක් නැත්නම් අතින් වස ගෙනියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. වසවල නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අපතේ තුවාල තියෙනවා නම් වස හැමට වදිනවා. පාණිනාම්චේ වනේනාස විසං අන්වාගමේති. අතේ වණයක් නැත්තම් ඒ අතින් වසගෙන යන්න පුළුවන්. ඒ නිසා කෙලස් තියෙන අරමුණ වල නෙවෙයි භාවිත මනසකට ඒක යාර තේරෙනවා ඔය නිකම ධාතු වීර්යයේදී. නිකම ධාතු වීර්ය කියලා කියන්නේ මොන කරදරය ආවත් නැවතත් ගිහිල්ලා අරමුණට යනවා නම් නිකම් අපි කිව්වොත් උතුරු කටුවක් තියෙනවා. ඒක උතුරට හැරිලා තියෙන එකට පයින් ගන්න. ඉතින් එල්ලිලා එල්ලිලා කොහේ ගියත් අන්තිමට ඇවිල්ලා උතුරට නෙහිටින්නේ ඒක. ඒක උතුරු කටුවේ හැටි. ඒ වගේ අපේ හිතත් මෙන්න මේ දිහාටයි යන්න ඕනේ. මෙන්න මෙච්චරයි අරමුණු කරන්න ඕන කියලා දන්නවනම් එහෙම නැත්නම් පොල් ගෙඩියක් වතුරට දාන්න ලැබු පැත්ත උඩට එනවා. ඒක ආයේ කවුරක්වත් එක් කරන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ අරමුණ දිහාට හැරෙන ගතිය. මූල කර්මස්ථාන දිහාට හැරෙන ගතිය. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ යෝගාවචරය මූල කර්මස්ථානේ කොච්චර ඇසුරු කරනවද කියලා කියනවා නම් අර කරදරෙන් බේරගන්න ගත්ත මේ මූල කර්මස්ථානේ දිහාම බලන ඉඳලා කාලානුරූපයක වෙනස් වෙන හැටි දකින්න තරමට යනකම් මේක යෝගාවචරය යොමු කරනවා. ඒක දකින්න කැමති නෑ සමත යෝගාවචරය. සමත යෝගාවචරය කියන්නේ මේ අර කෙලෙස් අයින් කරන් ගත්ත මේ අරමුණ නিত্য සුඛ වශයෙන් තියාගෙන ඉන්න ගතියක් තමයි තියෙන්නේ. විපස්සනාවේදී කෙලෙස් අයින් කරන්න අඩේට ගත්ත වාංගුවට ගත්ත ආලම්බණයට ගත්ත මේ අරමුණ පවා වැඩි වේලාවක් බලන විට ඒක වෙනස් වෙනවා. අන්නේ වෙනස් වීමට කැමැත්ත නැත්නම් අනිච්ච සංඥාව. ඒක මේ මේ নিকකම ධාතු වීදියේ ඉහළ කෙලවර වගේ. තීරණ පටන් ගන්නවා කොයි කොයි අඩේට ගත්තත් තලවංගුවට කොයි එක ගත්තත් ඒ ගන්න එකත් වැඩ කරන්න කරන්න ගෙවෙනවා. අන්නේ ගෙවීම ගෙවෙන ගම, ක්ෂය වෙන ගතිය, වැය වෙන ගතිය දක්නාසුලුව ආයුධය පාවිච්චි කරන දන්නවනම් ගෙවුණයි කියලා පශ්චාත්තාප වෙන්න වැඩ ගන්නකොට ආයුධය ගෙවෙනවා. අපිට පුළුවන් දිටිබන්දමක එළිය ගන්න පත්තු කරන්නේ නැතුව. පත්තු කරුවා හිටිබන්දම ගෙවෙනවනේ. අපිට පුළුවන් ප්‍රතිරණ පත්තු කරන එක ගෙවෙන්නේ නැතුව එළියක් ගන්න බෑනේ. එළියක් වෙනකොට ගෙවෙනවා. අන්න එතකොට තමයි තේරෙනවා භාවනා කරමින් මොන බාධකේ ආවත් මේක අරගෙන යන්න යන්න ඒ මූල කර්මස්ථානයේ සරණක් පිහිටක් ආධාරකයක් වුණාට තානං ලේමං කේමං කිව්වට ඒක විපරිණාමයටපත් වෙනවා. අන්නේ විපරිණාමයේ දක්නාසුලට ගිහිල්ලා කවදා හරි තමන්ට සිද්ධ වෙනවා මේ හුදු අරමුණක් විතරයි. මේකත් මේකත් ගෙවෙනවා. අන්නේ උදව්වට ගත්ත අරමුණ එහෙම නැත්නම් ඔය පල්ලෙහා දාන ගන්න ගියාම බලන්න අර චිත්‍රයක් ඇඳලා තියෙනවා. කන්ද උඩට කොට වෙච්ච ඉනිමකට පහින් ගහලා තියෙනවා. විනිසන් වන්නේ පාහර වැඩමයි කරන්නේ. කන්ද කොට වෙන්න දීපු ඉනිමකට පයින් කාලා. ඒක තමයි අපේ අපේ අපේ අපේ න්‍යාය පත්‍රය ඒක තමයි. කවුරු උදව් කරලා තුඩ ගන්න. මොකා උදව් කරලා තුඩින් තියන්නේ නැහැ. ඉනිමකට පයින් ගන්න. ඉතින් ඔය වගේ අර අරමුණට ගත්තේට පයින් ගන්න. ඒ යනවා. ආන්නේ ඒකට සූදානම් වෙනකොට නික්කම ධාතු පරක්කම ධාතුවට යන්න හදනවා උත්තරී මනුස්ස ධර්ම මට්ටමට හිත යනවා මේ සියල්ලම පාවිච්චි කරන්න උඩ තියාන වැඳ වැඳ ඉන්න නෙවෙයි ප්‍රයෝජනේ සලකලා අර ආරම්භ ධාතුවේදී විශාල ශක්තියක් අවශ්‍යයි නික්කම ධාතුවේදී ශක්තිය නොයොද අර විශාල ශක්තියක පටන් ගන්න එක අනායාසයෙන් වෙන තැන දක්වා කරනවා ධර්මතාවයට ඉඩ දෙනවා සක්මන කරනවා අනායාසයෙන් ආස්වාද ප්‍රසආරයට හිත යනවා අනායාසයෙන්. දත්මදිනකොට ඉබේම සතිය පිහිටනවා. බත් කරනකොට ඉබේම සතිය පිහිටනවා. නානකොට ඉබේම සතිය පිහිටනවා. එතෙන් ගියාට පස්සේ තේිනවා ඒක එහා පැත්තට ගියාම සතියක් නැති වෙන වෙලාවක් එනවා කාලවරෙන්කෝ සතියක් ඡය වෙනවා සතියක් වැය වෙනවා සතියක් නිරුද්ධ වෙනවා එතකොට ඒ සතිය මෙච්චර අවසානයේ උපයාගත්ත මේ සතියත් නිරුද්ධ වෙන එක පශ්චාත්තාප නොවේ බලන්න ඉන්න පුළුවන් නම් ඒක සාමාන්‍ය උත්තර මනුෂ්‍ය ධර්මයක් වෙනවා. මේ තා කාසාවෙන් සියල්ල කැප කරලා වඩන ලද මේ සතිය පවා ඒකේ අනිත්‍ය බවක් තියෙනවා දුක්ඛ බවක් තියෙනවා ගෙවෙන බවක් තියෙනවා ආන්න එක දැක් ගන්න පුළුවන් නම් යාර තේරෙනවා මේ සතියත් වඩුවෙක් ළඟ තියෙන උපකරණයක් විතරයි වැඩේ ගත්තට පස්සේ එකක් ගෙවෙනවා. ඉතින් ඒ ටික හරිය අමාරුයි ආධුනිකයට කියලා දෙන්න. කියලා දුන්නොත් එහෙම සතිය වඩන්නවත් පෙළඹෙන්නේ නැහැ. නමුත් සතිය වඩාන වඩාන ඉහළට යනකොට යහට දැනෙන්න පටන් ගන්නවා, ඉඟි වෙන්න පටන් ගන්නවා මේ සතියත් එහා පැත්තට එනකන් ඉන්නේ මෙයා මේ පැත්තේදී උදව් කරනවා. ඒක නැති වුණාට ආයෙනවා. ආය ආවට ආය යනවා. එතකොට වීර්ය ප්‍රඥාට බර වෙනවා. ඒකට කියනවා ප්‍රඥා සම්ප්‍රයුක්ත වීර්යයක් ඇති කරන දැඩි වීර්ය කරන්න ඕන එකක් නෑ. ප්‍රඥාවන්ත විතරට ප්‍රඥාව ප්‍රඥාවන්ත වීර්ය. වීර්ය කෙරෙන්නේ උපක්‍රමයෙන් විතරයි. මහන්සි වෙන්නේ සංස්කාර කරන්නේ කාය වචන මොකක්වත් නෑ ධර්මතාවයට යනවා. ඒකදී බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ මේ කියනවා ඔය ඇපලෝ 11 වගේ සැටර්න් 5 රොකට් එක ඉහළට යනකොට ඒ රොකට් එක මේ පෘථිවි කක්ෂයෙන් උස්සනද මුළු ගමනම පුච්චන තෙල් වලින් 80ක් පුච්චනවා. අතම හයක් උස්සන. ඒලයි පොළොව දෙදරුම් කරන. ගිනි ගිනි බුලුඟු පනිනවා මීටර් 300ක් ඈතට. කැමරා කාරයෙකුට ළඟට යන්න බෑ අටල්ලා තුණු වෙනවා. එහෙම දෙදරවගෙන තමයි මේක හැතැම් හයක් යන්නේ. නැත්නම් හයක් ගියාට පස්සේ ඒ කක්ෂගත වෙනවා. ඒක කක්ෂගත වෙනකොට මම හිතන්නේ විනාඩියට නැත්නම් හයක් විතර වගේ වේගයක් ආපම මෙයාට ওই කක්ෂේ වටේ ඉන්න පුළුවන්. අච්චර පෙට්‍රල් වේදම් කරන්න. ඒක රොකට් එක පැත්ත වැටලා තියෙනවා. කැරකිලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඊට පස්සේ පාලක මැදිරින් අහ ගන්නවා හන්දට යනවනම් කොයි වෙලාවෙද ඊගා රොකට් එක පත්තු කරන්න ඕනේ. එතනින් යාට පාලක මැදිරියත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒ නිසා අර ආරම්භ ධාතු වීර්යය හරියට පොකට් එක හැතැම්ම හයක් පුස්සනවා වගේ බුද්ධමාකාර ශක්තියක් අවශ්‍යයි. ඊට පස්සේ නික්කම ධාතු වීර්යදී පොළොට හැතැම්ම හයක් ඇති කක්ෂී කරකරගෙන ඒකට එච්චරම ශක්තියක් අවශ්‍ය නැහැ. ඒකවල තියෙන්නේ ගුරුත්වාකර්ෂණ වැඩ කරන්නේ. ඊට පස්සේ හරි දිහාවටපත්තු කරලා තල්ලු කරුවට පස්සේ මුකේවත් හැප්පෙන දෙයක් නෑ යනවා. ආ ඊට පස්සේ තෙල් පිච්චෙන්නේ මුළු ගමනටම යන තෙල්ලුන් 180. දැන් ඕගොල්ලෝ එක පුච්චලාට තියලා හෙට යන්න ගෙදර ගියාම ආයෙත් තරක බින්දුවට බයි. අච්චර වේදම් කරලා දැන් ඕදලා සුද්ධ කරලා දෙනවනේ. ආයෙ ගිගම රැට කාලා බුදියා ගත්තට පස්සේ ඕම් ඔක්කොම ඉවරයි. සෝරි කියලා හිතනවා මේ ගිහියන්ගේ වැඩ ඕද හොද මඩේ දාන. මොකද කරන්නේ ඉතින් කර්මය හැටි ඕම තමයි. පවුල් ගන්නවා කියන එක දෙල්ලමක් නෙවෙයි. නික්කම ධාතුව කරත හැකි කරලිවල ආපහු යනකොට ආපහු ගෙදර ගියාට පස්සේ ආයේ නරා වලක වැටෙනවා ගිහින්. ඊට පස්සේ හොදපන් අම්මා සල්ලයි දානවා ලක්ස් දානවා වොෂින් මැෂින් දානවා මොන පිස්සුද කක්කාවේ තරම් බනෝට හොදන්න පුළුවන් කක්කාවක් නෙමෙයි. ඒ නිසා ඒ වෙලාවට මේ වගේ බණක් කිව්වොත් එහෙම අහන්න වෙලාවකුත් නැහැ. අයියෝ ඌව කරන්න වෙලාවක් නැහැ. මේ කොටු කරගත්ත වෙලාව තමයි උඹට දැද්දමලා ඉන්න ඕනේ පිටියකට තද කරලා. එතකොට නම් වදිනවා. ඒ නිසා එක්කෙනෙකුටවත් අපි අතර මේ වීරි අඩුවක් නැහැ. අපිට සමාන වීරියක් ලැබෙනවා manussකමත් එක්ක. අපි මේ හොද හොද මඩේ දාන જાති. අර ගන්න හොඳට හොදලා ආයෙ මඩේ දාන. ආයෙ කර ගන්නවා ආයෙ හොදලා මඩේ දාන. ඉතින් සරුවචනාංශේ මේ අවසාන භවයට එනකම් පන්තිය පනස් ජාතකයේම හොද හොද මඩේ දැම්මනේ. ඒකනේ උන්වහන්සේ බුදු වුණාට පස්සේ කිව්වා මම මේ ජාතකෙදි මෙන්න මේ වැරද්ද කිරුවා. මේ ජාතකෙදි මේ වැරද්ද කරා. මේ ජාතකෙ මේ ඔක්කොම ලයිස්තු කිව්වා. මොකද අපිට කනගාටු වෙන්න දෙයක් නැහැ. එහෙම තමයි ඒකේ හැටි. ඒ නිසා වීර්යයත් කරන එක නම් දැනගන්නකොට අවස්ථාවාදී වෙන්න ඕනේ. වීර්යය තියෙන එක නම් දැනගන්න ඕනේ භාවනා හරි ගියා නම් කැම බීමත් අතහැරපන්, තීරම අතහැරපන්, කාගෙන පලයි. ඒකෙදී පිටිපත හැරෙන්නත් එපා, අපපටිවාණිතාවේ තියාගන්නත් එපා, සන්තුට්ටි භාවේ තියාගන්නත් එපා. අසන්තුට්ටි අපපටිවාණී ඥාන ඒ වෙලාව විදිහට යනවා කියන එක කියලා දෙන්න මිලෝ කෙනෙක් නැහැ. අර කළ පුරුද්දෙන් ආපුරුද්දෙන් දැකපුරුද්දෙන් දැනගන්න ඕනේ. දැන් නම් වෙලාව හරි. ඒකට ලොකු සාන්ති ලීලා තියෙනවා සීගන් සීගන් කියලා වහ වහ ඒක සම්පාදනය කර ගන්න ඕන ගොඩගොවියෙක් වැහි වයිසන වෙලාවේ තමන්ගේ හේනහා ගන්නවා වැස්ස ඕන වෙලාවට ගෙන්න ගන්න බෑ. ආපු වෙලාවේ වැඩේ කරගන්න. ඒ නිසා එතන තියෙන මේ අවස්ථාවාදී ගතිය අප්‍රමාදයත් එක්ක හරියට ගැලපෙනවා. අවස්ථාව ආවුනාට පස්සේ අරයා මම අහන්නත් එපා, තෙපර බහන්නත් එපා. කෘත්‍ය සම්පාදනය කරගන්න ඕන. ඒ වෙලාවේදී අවස්ථාවාදී වෙන්න ඕන. ඒකෙද මිනිසුත් එක්ක බල බලා ඔක්කොම බල බලා කරන්න ගියොත් එහෙම කඹේ යනකොට දෙන්නේකට කට්ටක් දාගෙන යන්න බෑනේ. පීනනකොටත් බෑනේ. දීරලකට අහුවලා බීනනකොට කට්ටක් දාගෙන කරන්න බෑ. ඉතින් ඒ නිසා අඩු ගන්න ඒක අර මේ ජීවිතේ ඉන්න ගමන් බැඳීම් ඇතුව ඉන්න ගමන්ම පුළුවන් නම් කාට හරි මේ භාවනාව එනකොට ඥාති විතර්ක ආවත් විසිකලා දාන්න පරානුද්යතා විතර්ක ආවත් විසිකලා දාන්න අමර විතක් ආවත් විසිකලා දාන්න ජනපද විතක් ආවත් විසිකලා දාන්න එහෙම නැත්නම් අනවඤ්ඤත්ති පරිසංගිත විතක් ආවත් අතාරින්න මේ ඔක්කොම එන්නේ අර ගමන බාධා කරන්නේ. අපිට පේන්නේ නම් කරුණාවන්ත හිතවිලි හොඳයි, නෑයු ගැන හිතන එක හොඳයි, මැරෙන්න තු ජීවත් වෙන්න හදන එක හොඳයි, ලාභ සත්කාර හොඳයි කියලා මේ තේරම අර ගමන බාධා කරනවා. ඒ නිසා යෝගාවචර නික්කම ධාතු වීර්යයේදී හිතට මොන පිං දහතක් ආවත් දැනගන්නවා මේ භාවනාව කඩන්නයි වෙන්නේ කියලා. මේ පන්දිතරාමේ ඉඳදී ආම්දුරු කෙනෙක් පන්දි සාන්දි කෙනා ඉතාමත්ම අමාරුවේ මේ සංඝයා ගීගේ අතහැරියාට භාවනා කරන්න ගිහලා ආයෙසරයක් අතාරින්න වෙනවා නැත්තම් ගිවල් පන්තල් වල ඉඳලා පිස්සු කෙලින එක නේ කරන්නේ. භාවනාවත් ඇත්තට යනවා කියන එක දෙල්ලමක් නෙවෙයි. ඉතින් ආම්තු කෙනෙක් එහෙම ගෙන්න ගත්තලු. දැන් කමඨා සුද්ධෙන්කොට හරියන්නේ නැතුළු වැඩි. කිව්වලු මේ පන්දිසාස කාට ඇවිල්ලා මේ පූස මතක් වෙනවා ඒකවලු විතර පන්සලේ. මේ පන්දිසාස කලේ ඒක එහෙම වෙනවා. ඒක මේ කමන්නේ මම යන්නම් කිව්වා. පන්සලේ ඉන්න පූසා බලන්න ඕනේ. ඒකේ තරම්ම ඔළුවට ආවට පස්සේ ඒක ඒකට කියනවා පරිඋත්ථාන මට්ටමට එනවා. ඒකමයි. මේ පඬිසාර කියනවා මං කොහොමද කියන්නේ පූසට තාලේ හිට හිතට වැඩන්නේ ආමුදුර කායෙන් මේ හිතයට හිතින් අතන ඉන්නේ. එතකොට අධි කුසලයේ දීටි අර ලාමක කුසලය පූසට කරන අනුකම්පාව ඊව ආයනවා. කාටත් ඒක වෙනවා. කාටත් ඒක වච්චාවට ලක් කරන්න එපා කවුරුවක්වත්. පොඩ්ඩක් කල්පනා කරන්න අරමුණ ඉදිරිපත් වෙච්ච වෙලාවේදී දහසකුත් එකක් ව්‍යාපෘති මාර බලවේග යෝජනා ක්‍රම ගොඩ පෙරක දොරු කංගින වෙන්නට වැඩි එනවා. පුදුතෝට මතක තියාගෙන භාවනා කරනකොට ගොඩාක් නව නිර්මාණ ඔලුවට එනවා. එහෙම නැත්නම් ප්‍රගතිශීලී ඒ සීරම මාරවල වෙයි. අර අරමුණ කඩන්න යන්නේ. ඒ වෙලාවේදී ගත්ත බර බිම තියන්නේ නැතුව ගෙනියන එකට කියනවා නික්කම ධාතු වීර්යය කියලා. ඒ නික්කම ධාතු වීර්ය අවසානයේ තමයි පරක්කම ධාතු වීර්යය එන්නේ. ඒක හරියට පන්දිසාංශ කියන්නේ මේ ඒ කියන්නේ රොකට් එක ගිහිල්ලා අන්තිමට ඒ Taman ඩෝනි කරලා ලෝකාකාරයේ බහින එක. එහෙම නැත්නම් බොක්සින් ගහනකොට වට 14ක් විතර ගිහිල්ලා ප්‍රතිමල්ලවයා හෙම්බත් කරගෙන නොකවුට් ෂොට් එකක් දෙන්න ඕන 10ට ගණන් කරනකම් වැටෙන්න. කෙලෙස් වලට දෙන්න ඕනේ ගැහිල්ලක් ගහන්න ඕනේ අනුකම්පා විරහිතව ධායර ගණන් කරන කන් නැගිටින්න බැරි වුණ දවස් තමයි ඔන්න පරක්කම ධාතු වීර්යය එන්නේ. ඒ කියන්නේ පළවෙනි වටේ දෙවෙනි වටේ මුකුත් බෑ. ඌ ප්‍රතිමල්ල බෑ මෙල්ල කරන එක විතරයි කරන්නේ. එක්ක Tamanට වදින්නත් වෙන තියෙනවා. Taman ආරසා වෙන්න ඕන ප්‍රතිමල්ලය හෙම්බත් කරලා කරලා කරලා 10 11 12 වෙනි වටේ යනකොට සැලසුම් කරලා දෙන්න ඕනේ අණ්ඩ කට් එකක්. වැටෙන්න. අපි හුඟක් වෙලා තිනුවේ කෙලෙස් වලට අනුකම්ප කරනවා. පව් අප්පා එහෙම කරන්න හොඳ නැහැ නේ. ඉතින් අපි මෙතෙක් කල් ඇසුරු කරපු කට්ටියනේ. ඒ නිසා කෙලෙස් ටිකක් කිල්ලෝට වුණු මේ මේ මුලත් මරිදලේ කිල්ලෝට තියෙන හුණු ටිකක් වගේ අර කෙලෙස් වලට ප්‍රේම කරනවා. කිසිම අනුකම්පාවක් කරන්න බෑ කෙලෙස් එක. අපි අපිට බැරි වෙලාවේ අපි ටිකක් යන්න නටන්න ඉඩ දෙනවා. හම්බ වෙච්ච වෙලාවක දෙන්න ඕනේ අණ්ඩ කට්ටයක් වදින්න ඕනේ නොක් අවුට් වෙන්නම ගන්න. ඉතින් ඒකට තමයි අපි මේ වැඩමුළු වලට ඇවිල්ලා භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා මේ කරලා කරලා කරලා ශිල්ප ඉගෙන ගන්න. ඒ කරනකොට අර වීර්යය ඊටාම දාඩිය දාන වීරය සර්වඥාන්ස කියන්නේ කිහිල්ලෙන් දාඩි දාන දතට දත සීල දත්මිටි කෝගෙන දිව උඩුතල්ලේ තද කරගෙන කරන්නේ ආරම්භ ධාතු වීරය නෙමෙයි අවධානය යන්නේ ප්‍රඥා සම්ප්‍රයුක්ත වීරයක් තියෙන. ඒ නිසා භාවනා කළ හොඳට පුරුජීච්ච කරන ප්‍රශ්නයක් ආවම තාඨමලා නෙමෙයි ප්‍රශ්න විසඳන්නේ ප්‍රඥාවයි. ආරම්භක එකනට ඒක කරන්න බෑ. එයාට තියෙන්නේ අර ඇඟේ ගායි නැත්නම් කාය ශක්තියම වගේ තමයි කරන්න තියෙන්නේ. ඉස්සරහට යනකොට යනකොටගේ දක්ෂතාවයේ එnde එnde එච්චර දඟලන්නේ නැතුව ඇඟට ගන්න නැතුව ශිල්පෙන් කරගෙන යන්න පුළුවන් ගතියක් එනවා. ඒ නිසා මේ වීරියේ ක්‍රමික වර්ධනය ශිල්පීය ඥානය. ඒක පුදුමාකාර නිර්මාණ ශිල්පයක් අන්තිමට හිතට එනවා. පුදුමාකාර ප්‍රගතිශීලී ගතියක් වෙනවා අනිකුල තටමැද්දී තමයි බොහොම පොඩි වැඩකින් අවශ්‍ය කරන දේ ළඟා කරගන්න. ඒක මැජික් එකක් නෑ මුලින් මුලින් කරන ලද වීර්ය කරලා කරලා කරලා කරලා පුරුදු වෙලා අපි කියන්නේ පරිචය කියලා අපි කියන්නේ කල පුරුද්දෙන් කරන දේ අහ පුරුද්දෙන් කරන දේ ඒ ඒක පාරමිතාව වශයෙන් තමයි යන්නේ ඉතින් ඒ නිසා අපි කිව්වොත් එimhe ගියාත්මෙ ටිකම නෙවෙයි මේ ආත්මේ කලහක්ක් තියෙනවා ඉතින් ඒ ඒ ඔයි කියන වීර්යයේ එහෙම නැත්නම් අවස්ථානෝචිතව මම මොකද්ද කරන්න ඕන කියලා අවබෝධ කරගන්නේ කලියුතු දේ මේකයි කියලා දැන ගැනීම ප්‍රඥා සම්ප්‍රයුක්ත වීර්ය ඒකේ ගෑනු පිළිමිකමක් නැහැ. කදාකත් හිතන්න එපා. ඒකේ මේ පැවිදි උපවිදි වෙනසකුත් නැහැ. ඒකේ මේ බෞද්ධ බෞද්ධ වෙනසකුත් නැහැ. ශිල්පී දන්නේ කන ගියා. චරවතනාචි මේ බණ කී කියනකොට මේ ඒ වෙලාවේ බණට අහපු මිනිස්සයා බණ අහලා එයා නිවන් දැකලා අර කට්ටිය කල්තු මේ සංවිධානය කරපු අය පාවඩේ ලොකු අය ගිලපද දීපු අය වටත්ත පූජා කරපු අය තාම ඊතරමයි ඉතින් ඒ නිසා අපි දන්නේ කොයි කොතනින් එකපාරට මලප්පි පීදි කියලා කියන්න බෑ හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ තවත් අවස්ථාවක් මං ගන්නෑ මේක තමයි කරන්න තියෙන්නේ කියලා ඒ සම්මා ආජීවයත් එක්ක ඉනේ සම්මා වායාමේදී බලපුවහම manussකමත් එක්කම උප්පත්තියත් එක්කම මේ සියලු ශක්තියන් අපිට ලැබිලා තියෙනවා. ඒක මතුවෙන්නේ නැත්තේ මේ කාමයට පහඳින් නිසා. එහෙම නැත්තම් සර්වචාන් සඳහන් කරනවා ඉරියව් වෙනස් කරන නිසායි කියලා. එක ඉරියව්වක වැඩි වෙලා ඉන්න බෑ. කඩිගාය නලියනවා. ඉතින් වීඩියෝ කරන්න කරන්න කරන්න තමයි තේරෙන පටන් අර ගන්නවා මේක කී කරු වෙලා ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ මේ අපි මේ සීදෙන භාවනා කරන කියලා එක්කෙනෙක් හරියට කරනවා නම් ඒක ඒ කෙනාගෙන් ඇති වෙන ඒ කම්පන ශක්තිය මුළු පරිසරයටම බලපාන. එක්කෙනෙක් ඒක කියනවා සංක්‍රමණික රෝගයක් වගේ. කවුරු හරි හුද්දටම මේ කියන උපදේශරණ හරියට කරගෙන යනවා නම් එයා දකින්නකොට අනික් අයට සතුටුමත් වෙනවා. ඒ වගේම කවුරු හරි පිස්සු කෙලින්න ගත්තොත් අවසන්න ගත්තොත් ඒත් එක්කත් අර නරක කම්පන වේගයක් යනවා. ඉතින් ඒක කියන්නේ good vibration කියලා. ඒ නිසා භාවනා කරන පිරිසක් ළඟ හිටියත් කියන්නේ ලොකු සාධික වචන කියන වැඩ කරන පිරිසක් ළඟ හිටියත් තමන්ට කුසල් පිරෙන. දක්ෂතා පිරෙන. ඒ වගේම තමයි අසත්පුරුෂයෝ ළඟ හිටියත් බාලයෝ ළඟ හිටියත් පුදුමාකාර අකුසල් තුගයක් පිරෙන. ඉතින් ඒ නිසා ඒ ටික තේරුම් අරගෙන ආජීවයට දාගෙන සත්පුරුෂයන් අසුර කරමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ඒ පැත්තට වෙලා ඉන්නවා කියන එක මේ සද්ධර්මයේ පැත්තට වෙලා හේතු වෙලා ඉන්නවා කියන එක විහිළුවක්ම නෙවෙයි. අහම්බයක්ම නෙවෙයි. ප්‍රයෝග ඥානයක් තියෙනවා. එතෙන් පළවෙනිව මංගල කාරණේ බුදු දහමෙන් පෙන්නන්නේ අසීවනාච බාලානනම් බාලයන්ගෙන් අයින් වුණා නම් ආනිසංසයක් ලැබෙනවා පණ්ඩිතාරංච සේවන. මේ බාලයයි පණ්ඩිතයයි දෙන්න එකට කරලා යන්න එපා. ඒක කරන්න අමාරුයි. එම කරනවා නම් ඒ කරා ඒ කරන කෙනා බාලෙක් බාඩපත් වෙනවා. ඒ නිසා වීරිය නැහැ කියන්න යන්න එපා. මේ කැන්සර් එක හැදිලා තව දවස් දෙකකින් මැරෙනවා කියන මනුස්සයාටත් මේ පණිවිඩය හරියට ගියා නම් ඒ ඒ පිළිකා රෝගෙින්ම ඒ එන වේදනාවම මෙනෙහි කරලා. සර්වචාන්සේ වැඩ ඉන්න කාලෙම බෙල්ල කපාගෙන. දැලිපියෙන් බෙල්ල කපාගෙන. බෙල්ල කපන වේදනාවෙන් භාවනා කරලා සමසීසී වෙච්ච දෙනමක් වැඩ ඉන්න. ඉතින් මේ කාලේ බැලුවා නම් කියාවේ ඔක්කොම දැලිපීවයි අදරයට. ඊට පස්සේ කියාවේ හිට වැඩමුළු සංවිධානයේ වහන්ස දෙන දෙන්නේ කපවත් වුණා. හෙටත් කියාවේ තුන් දිනක් කපවත්. ඒකට නෙමෙයි මම මේ කියන්නේ. එයින් මෙබිදෙන වේදනාවල් ගැන මොන කතාවද? බෙල්ල කපාගෙන ඒ වේදනාව මතත් යනවා. ඒකට කියනවා සමසීසි. මරණය සහ නිවන් දැකීම එක වෙල වෙනවා. ඒ නිසා වීරියට අපිව දෙන එකම නිදහස කාරණාවක්වත් බලංගු නැහැ. ඒකට හේතුව අපි වීරිය අඳුරන්නේ. අපි හිතනවා මෛත්‍රී බුද්ධ ශාසනය ගියාම ඒක සැරේ සාදු කියලා නිවන් දකින්න පුළුවන් වේ. ඔය ටිකක් දාහනයක් දීලා ෂේප් වෙලා හිටපු හැරි මේ ආත්ම ටිකකින් දියාපත් දාහනේ දුන්නොත් ලබන ආත්මේ බුරියා ටිකක් හම්බ වෙයි. ඉතින් ඒකට තමයි සැලසුම තියෙන්නේ. ඉන්දියාපන් 11ක් දෙනවද 12ක් දෙනවද? මොකද බුරියානීනේ බලාපොරොත්තු තියෙන්නේ. මේ ඊට වැඩිය බරපතල මේ අධිකුසල් තියේදී ඔච්චරක් මේ ලාම කුසල් වලට ජනතාව ලොකු වෙලා තියනවාද කියන එකට සංඝයා වගේ කියනවා. ඒකට සංඝයා වගේ කියන්න ඕනේ ඒ උසස් තේ තිබීදී මේ ලාමක දෙකට යොදවන එක මායාවේ දෙවෙනි බලවේගය. කාමාතේ පටමාසේනා ဒ ුති ආරතේ නිසා පුළුවන් තරම් බලන්න අනුණ්ඩ වෙන්නම් තමා අධි කුසලයේ කම්මාට කම්බා පමා නොවි කම්මලි නොවි අදි කුසලයේ රැඳෙන ගතිය නැත්තම් භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහානා රාමෝ හෝති පහාන රතෝ භාවනා රාමයේ ඇති කරගන්න ප්‍රහාන රාමයේ ඇති කරගන්න එතකොට අපි වැටෙන්නේ අනිවාර්යයෙන්ම සත්පුරුෂයන් අතරට එනතම් පඬිතුයන් අතරට ඔය ඔක්කොමලා හිතනවට වැඩිය ඔය හැම කෙනෙක් හිතනට වැඩිය අද සමාජයේ පඬිතුයෝ ඉන්නවා ඔක්කොමලා හිතනට වැඩිය අද සත්පුරුෂයෝ ඉන්නවා දකින්න නම් Taman තුළ සත්පුරුෂ ගති පහළ වෙන්න ඕනේ තමන් තුළ පඬිත ගති පහළ වෙනකොට සම්බන්ධ වෙන්නෙම සත්පුරුෂය ගා. අපි ළඟ ඒ ගති නැත්තම් අපි සම්බන්ධ වෙන්නෙම අසත්පුරුෂයන් අතට ඒ නිසා මේ වීඩියෝ කරන්න අදට වඩා හෙටමම පුළුවන් තරම් මේ අරමුණේ මේ සරල වැඩේ දිගින් දිගට ගත කරන්න පුළුවන් වුණොත් මා තුළ අඩුවන් තියෙන්නේ අඩු වෙලා තියෙන්නේ නික්කම ධාතු වෙන එක සම්පාදනය කරනකොට මේක පරක්කම ධාතු වීර්යයක් එහෙම නැත්නම් අදිමානුෂික වීර්යයක් අපිට එනවා ඒක ධර්මයටයි තියෙක. ඒක මේ පුද්ගලයෙකුට අයිති කර නෙවෙයි. අනේ ඒකාවට පස්සේ තමයි ඔය මාර්ග ඥානයේ සම්පාදනය වෙන්නේ. ඒ සඳහා යෝගාවචරය කරන්නේ ආරම්භ ධාතු දැන් ඒක සම්පූර්ණ වගේ කියලා හිතා ගන්න නැත්නම් සෑහෙන දුරට ඉවරයි විශේෂයෙන් වැඩමුළුවක ඉන්නකොට ටිකම ධාතු වීර්ය වශයෙන් ඉන්න හැම ඉරියව්වෙදීම යත යතාව කායෝ පනිහිතෝ හොති තත තතනම් පජානාති කොයි කොයි ආකාරද කය තියෙන්නේ අන්නේක දැනගැනීමෙන් ඒ නික්කම ධාතු වීර්ය සම්පාදනය කිරීමෙන් අර පරක්කම ධාතු වීර්යට අවශ්‍ය හේතු සම්පාදනය කිරීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා ශීල දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා